නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ ඒ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම ඒ ආනන්ද විදුහලේ ගරු විදුහල්පතිතුමන් ඒ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා වගේම ඒ ආචාර්ය මණ්ඩලයේ ඒ ගරු මහත්ම මහත්මීන්ගෙන් අවසර පින්වත් දූදරුවනි මීට සති දෙකකට වගේ පෙර අපිට මේ ආචාර්ය මණ්ඩලයේ ඒ රම්‍යා සමද දිවාකර ගුරු මහත්මිය එවේයන්ගොඩ කැලුම් මහත්මයා සහ ඒ පවුලේ අය සමග පැමිණ අපිට ආරාධනයක් සිද්ධ කළා මේ විද්‍යාලයට වැඩම කරලා මේ ආකාරයෙන් ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටා පිටාව දකිද්දී වටා පිටාව බලද්දී බොහොම විචිත්‍ර වූ පින්කමක් මේ මොහොතේ සිද්ධ කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිද්දී ඒ නිරතුරුව මේ පින්කම සංවිධානය කළා වූ පින්වතුල්ලාගේ සිත් සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිතරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එමනම් පින්වතුන්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගැනින්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ පින්වතුනි ඒ පින්කම් සඳහා අනුශාසනා කළේ ගෞරවනීය නායක සාමින් වහන්සේලාගේ ඒ වගේම විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඒ සිසු දරුදරුවන්ගේ සිත් සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය උදෙසා සංඝ රත්නය උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකීන් අමතල දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියනවා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી නිගරු කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබර අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ කාරුණික ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපගෙන් ඉල්ලා සිටිනවා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේට ලෝකයා චෝදනා කරાવી නිගරු කරાવી කියලා පින්නතුනි. ඊතර බලන්න ශාස්තුන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපගෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී මෙහි වැඩ සිටින ගෞරවනීය සෑම සාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබ මේ ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දි පින්තුනි අපි තුල නිහතමානී නික්ලේශී සතුටක් ඇති වෙනවා ඔබලා එවන් පූජාවන් අපට දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසායි කියන කාරණය සීපත් වෙලට පින්වතුනි. ඒ අහිංසක සතුට සිතේ දරාගෙනයි මේ බණ ටික පින්වතුන්ලාට දේශනා කරන්නේ. යහපත් භික්ෂුවක් හැටියට අපට සමාජගත වෙන්න පින්වතුනි මේ ධර්ම මාර්ගය මතු කරලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. එනිසා ඔබලා අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළා මල් දහසක් පූජා කළත් පින්තුනි ඒ එක මල ඒ මල් දහසක් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි මොකද උන්වහන්සේ අපි තුල යම් ගුණයක් ඔබලා දැක්කනම් ඒ ගුණය ඇති කරගන්න මාර්ගය අපිට සකස් කළ දුන්නේ ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්වයෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කළාද ඒ සෑම පූජාවක්ම ලෝතර අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්නේ ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාව පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන පින්තුනි පින්කමක් සිද්ධ කර ගනිද්දි පින්තුනි ඒ පින්කම තුලින් දුගතියට යන පාර අපිට ඇති කරගන්න පුළුවන් අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා පින්තුනි දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්වතුනි. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩාත් දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්තුණි පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට වැටෙන්නේ? දැන් අපි දන්නවා මේ තිරිසන් ලෝකයේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා තමයි මේ තිරිසන් ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂිය පින්නතුනේ. මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන මේ විචිත්‍රම පක්ෂියාට මේ විචිත්‍ර භාවය ලැබෙන්නේ පින්නතුනේ එයා පෙර මනුස්ස ආත්ම භාවයක ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පින්නතුනේ පින්කම් සිද්ධ කළා නමුත් සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා තිරිසන් ලෝකයේ සතර අපායට වැටුණා කළාවු පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ලස්සන මාළුවෙක් ජීවත් වුණා ගංගාවක පින්තුනි. ඒ මාළුවා දඹරන් පාට මාළුවෙක් දකින දකින කෙනා මේ මාළුවාට කැමති ප්‍රියයි පින්තුනි. නමුත් මේ මාළුවා කට අරිද්දි ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා කියලා පැතිරෙනවා පින්නතුනි. මේ අරුම පුදුම මාළුව අරගෙන එදා ජනතාව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච කෙනෙක්. එයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ කළේ පින්වතුනි. සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා තිරිසන් ලෝකයට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට පින්වතුනි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණය විතරයි අපි දන්නේ පින්නතුනි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා පින්නතුනි. දිව්‍ය ඇතුන් දිව්‍ය අජානීය අස්වැයින් දිව්‍ය මුවන් දිව්‍ය හාවුන් මේ වගේ දිව්‍ය තිරිසන් ලෝකයක් දිව්‍ය තලාශ්‍රිතව තියෙනවා පින්නතුනි. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ බඩේ අමාරුවක් හැදෙනවා පින්නතුනි. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ලෙඩේ ගැන බලන්න එනවා. බලන්න ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේක පෙර ආතුව ඔබ වහන්සේට මේ අසනීප හැදුන වෙලාවේ ඔබ වහන්සේ ඖෂධයක් හැටියට ගත්තේ මොකක්ද කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා නෙළුම් අල වලදල තමයි මගේ මේ බඩේ අමාරුව මීට ඉස්සෙල්ලා සනීපුනේ කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එ르දියෙන් දිව්‍ය තලයට පැන නගිනවා පින්වතුනි. පැන නැගිලා දිව්‍ය තලයේ තියෙන අනෝතත්ත්ව විල්තරට යනවා. ඒ වෙලාවේ මේ අනෝතත්ත්ව විලේ දිව්‍ය ඇතුන් දියනානවා පින්නතුනි. මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය ඇතුන්ට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඖෂධයක් වශයෙන් මට නෙළුම් මල අවශ්‍යයි නෙළුම් මල ගලවලා දෙන්න කියලා. මේ දිව්‍ය ඇතුන් අනෝතත්ත විලෙන් නෙළුම් මල ගලවලා ඒක පිරිසිදු කරලා මිටියක් කරලා මුගලන් මහරහතන් වහන්සේට පූජා කරනවා පින්වතුනි. ඒ වගේ මේ දිව්‍ය තල ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්වතුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වැක් අරමුණු වෙලා තියෙනවා පින්වතුනි. ඒ දිව්‍ය අජානීය අස්වැයා අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමින් වහන්සේ කියන්නේ. එයාගේ වර්ණය අපේ රටේ ඉන්න අස්වැය වගේ සුදු පාට කළු පාට නුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි විචිත්‍ර වර්ණයක් තමයි ඒ දිව්‍ය අජානීය අස්වැයාට තිබිලා තියෙන පින්වතුනි. ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය ආචාර්ය ආශ්‍රේ. ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ දිව්‍ය අජානීය අශ්‍රයා පෙර ජීවිතේ කවරෙක්ද කියලා පින්නතුනි. ඒ වෙලාවේ උන්වහන්සේ දකින්නේ ඒ දිව්‍ය අජානීය අශ්‍රයා පෙර ජීවිතේ මේ අපේම සමාජ ජීවත් වෙච්ච මහත්ෙක් පින්නතුනි. එයා පින්කම් සිද්ධ කළා නමුත් සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න ලැබුණේ නැහැ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්ය සකස් කරගත්ත පින්තුනි. මේ දිව්‍ය තල ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් පින්නතුණි දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන අප්‍රමාණ දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවා පින්නතුණි. ඒ වගේම මේ යක්ෂයා, പ്രേතයා, බහිරවයා වැනි සත්වයන් ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව පින්නතුණි. ඒ වගේම මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය තිරිසන් ලෝකෙකුත් තියෙනවා පින්නතුණි. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් අරමුණු වෙලා තියෙනවා පින්වතුනි. දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ලන්ගේ ශරීරයේ සමේ ස්වභාවය වෙල්වට් රෙද්දක් වගේ කියනවා. ග්‍රීස් පැහැයෙන් දිදුලනවා පින්වතුනි. තෙල් පැහැයෙන් දිදුලනවා. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියනවා. ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය සතුන් පින්වතුනි කුමක් නිසාද මේ අය දිව්‍ය කලබල දිව්‍ය ත්‍රිසං සතුන් බවට පත් උනේ පින්වතුනි පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා පින්කම් සිද්ධ කළා සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්වතුනි සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න ලැබුණේ නැහැ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් සතුන් වෙලා උප්පත්තිය සකස් කරගත්ත පින්තුනේ. දැන් අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක් වෙසක් කාලයේ පොසොන් කාලයේ ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් කරන්නේ මත් වතුර ගොමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලෙන් දුර්වලභාවයටපත් වෙලා පිනතුන. සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා තිරිසන් ලෝකයන්ට සතර අපායට වැටෙනවා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ওই ගෙවල් වල ඇති කරන විසිතුරු මාළු ඉන්නවා ඒ විසිතුරු මසුන් පිඟතුනේ කොයිතරම් විචිත්‍ර වර්ණයන් මේගොල්ලන්ට තියෙනවා. එක්කනාට එක්කනා විචිත්‍රභාවයෙන් ඉහළයි පිඟතුනේ. එක එක හැඩයන් එක එක වර්ණයන්ගෙන් පිරීලා මේ විසිතුරු මසුන් කියන්නේ කවුද පින්නතුනි පෙර ජීවිතවල ලස්සන මිනිස්සුමයි ලස්සන මිනිස් ජීවිත ලබලා පින්කම් සිද්ධ කළා සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතර අපායන්ට තිරිසන් ලෝකයන්ට වැටෙනවා කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අදක්ෂයා පින්නතුනි එයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙක් ඉන්නවා පින්නතුනි. ඒ දක්ෂයා මොකද කරන්නේ? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. දැන් පින්වතුල්ලා මෙවැනි පින්කම් සිද්ධ කරන්නේ සිල්පද ආරක්ෂා කරගෙනයි පින්නතුනි. සිල්පද ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබලා চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වෙලා යම් දවසක මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් සිහිපත් වුණොත් ශාස්ත්‍රීක දිව්‍ය ශාස්ත්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ලස්සන දෙවි කෙනෙක් හිටියා පින්වතුනි. එයාගේ නම මාළභාරී දෙවිය පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ මාළභාරී දෙවියා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මහත්මයෙක්. එයා පින්කම් සිද්ධ කළා අප්‍රමාණ පින්කම් සිද්ධ කළා සිල්පද ආරක්ෂා කරගෙන පින්නතුනේ. ඒ ජීවිතෙන් මැරිලා එයා දිව්‍ය තලයේ මාළභාරී දෙවියා වෙලා උප්පත්තිය ලබනවා පින්නතුනේ. මේ මාළභාරී දෙවියා දිව්‍ය තලයේ උපදිනකොටම එයාට දිව්‍යාංගනාවන් 500ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍යාංගනාව 500 පිරිවරාගෙන සෑම උදෑසනකම මේ මාළබාරී දෙවියා අර දිව්‍ය තලයේ මලින් බර වෙලා තියෙන නන්දන උයනට යනවා කියනවා නන්දන උයනේ දිව්‍ය ආසනයේ මේ මාළබාරී දෙවියා වාඩි වෙලා ඉඳිද්දී දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් උඩට නගිනවා කියනවා. ඒගොල්ලෝ මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාලබාරී දෙවියාව සරසනවා කියනවා පින්නතුනි. ඒක තමයි මාලබාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය. බිරින්දෑවරු විසින් දිව්‍යාංගනාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජා පාත්වනවා පින්නතුනි. මොකක්ද මේ අසිරිය පින්නතුනි? මේ ආසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආසිරිය. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍යාංගනාවක් අරමුණු වෙලා තියෙනවා පින්නතුනි. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පින්නතුනි. එයා හැදිලා තියෙන මලෙන් පින්නතුනි. දැන් අපි හැදිලා තියෙන මේ සමෙන් මසෙන්නේ ඒ වගේ ඒ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින් පිඟතුනි. ඔබ සුදු පාට විවිධ පේන පොලිතින් නුරයක් ගන්න. ඒ පොලිතින් නුරයට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. දැන් බාහිරින් ඒ පොලිතින් නුරය දෙස බලන්න මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිඟතුනි. කුමක්ද මේ අසිරිය පිඟතුනි? මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය. ඒ වගේම මේ අපේ සමාජය බලන්න මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන මනුස්ස ලෝකේ කොච්චරා ඉන්නවද කියලා. ඒ මහේශාක්‍ය භාවයේ ප්‍රභූ භාවයේ කියන්නේ මොකක්ද පින්නතුනි? පෙර ජීවිතවල සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරියමයි පින්නතුනි. එහෙමනම් බලන්න සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමෙන් සුගතිය කරා එයා ගමන් කරනවා. අරයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කළා දුගතියට වැටෙනවා. මෙයා දක්ෂයා මොකද කරන්නේ සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පින්නතුනි. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්නතුනි. ඒ දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා මේ පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා මේ දුගතියත් සුගතියත් අනිත්‍යයි කියන කාරණය දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි. දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පින්නතුනි. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකට සංඛ්‍යාව ගණනකින් කියන්න බෑ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බෑ කියලා පිළිගන්නවා. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන ආවා වූ ගමන ඔබත් මමත් මේ ඇවිල්ලා තියෙන පින්වතුනි. ඒ ආවා වූ දීර්ඝ බව ගමන බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා. මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩි ගන්නට ගුලි කරන්න කියනවා. මේ මුළු මහ පොළවේ පස් ගැනයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. මේ මුළු මහ පොළවේම පස් වෙරළු ගෙඩි ගන්නට ගුලි කරන්න කියනවා. එක වෙරළු ගෙඩි එක වෙරළු ගෙඩි අයින් කරන්න කියනවා. මේ මම ගෙවාගෙන පැමිණි එක කල්පයක් මේ මම ගෙවාගෙන පැමිණි දෙවෙනි කල්පේ මේ මම ගෙවාගෙන පැමිණි තුන්වෙනි කල්පේ කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා. ගෙවාගෙන පැමිණියා වූ කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා පින්වතුනි. එනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈත ඉඳන් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් නිසා දුක සැපත් දෙක අතර දෝලණය වෙමින් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපු ජීවිතයක් අපි මේ ලබලා තියෙන පින්තුනි. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කරලා තියෙන පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා පින්වතුනි. මේ ගෙවාගෙන පැමිණි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගෙවාගෙන පැමිණි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා ඔබ කටින පින්කම් සිද්ධ කරපු වෙලාවේ පූජා කළා වූ කටින වස්ත්‍රයන් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේසා කුසල් සංස්කාරයන් අපි සංසාරේ අත්විඳලා තියෙනවා පින්වතුනි. මේ කුසල් සංස්කාරයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජුරුවන්ගේ ස්ත්‍රී රත්නය වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍රියා වෙලා සක්‍රියාගේ සුජම්පති දේවිය වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. එහෙනම් මේසා අසිරිමත් සැපයන් අපි ලැබුවේ කුමක් නිසාද පින්නතුනි? මේ කුසල් සංස්කාරයන් නිසාමයි. කුසල් සංස්කාරයන් විසින් මේසා ඉහළ සැපයන්ට අපිව ඔසවලා තියලා තියෙනවා පින්නතුනි. ඒ වගේම දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිද්දී මේ පාර හරහා ඇදී යන කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩි රැළේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. එනම් බලන්න මේ කඩි රැළේ ඉන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා නම් ඔබ මමත් සංසාරේ කී වතාවක් සක්විති රජ වෙලා ඇද්ද පින්වතුනි. මේ කුසල් ධර්මයන් නිසාමයි මෙවැනි උතුම් සැපයන්ට අපි ඔසවලා තිබෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලය නිසා අපි කල්ප ගණන් සතර අපායන්ට වැටලා දුක් විඳලා තියෙනවා කියලා. ඔබත් මමත් නිරයන්ට වැටිලා ගින්දර යෝධිය ගිනි අඟුරු එක්ක කල්ප ගණන් දුක් විඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබත් මමත් പ്രേත ලෝකවලට තිරිසන් ලෝකවලට වැටිලා කල්ප ගණන් මේවයි දුක් විඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වින්දා වූ දීර්ඝ කටුක දුක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා. ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු මේ හරකෙක් බල්ලෙක් ඌරෙක් එළුවෙක් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ අපෙන් ගලා ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියනවා පින්නතුනි. එනම් අකුසලයේ නිසා ඒසා දුක්ඛන්දරාවන් අපි සංසාරේ අත්විඳලා තියෙනවා. කුසලයේ අරසා ඉහළට සැපයට ඔසවලා තියෙනවා වගේම අකුසලයේ අරසා දුක් සාගරයන් කරා අපිව යොමු කරලා තියෙනවා. එමනම් මේ කාරණාවන් නුවණින් දකිද්දී අපි කුමක්ද දකින්නේ පින්නතුනි? මේ රැස් කරන්නා වූ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. දැන් ඔබලා මේ පින්කම තුලින් රැස් කරන යම් කුසල් සංස්කාරයක් තියෙනවද? ඒ කුසල් සංස්කාරය නিত্য වූ සංස්කාරයක් නෙමෙයි පින්තුනේ. ඒක විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙන දෙයක්. එනිසා විපාක දීලා අනිත්‍යභාවයෙන් පැත්වෙන්නා වූ සංස්කාරයන්ට බැඳී ගියොත් අපි බැඳී යන්නේ දුකටයි පින්නතුනි. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා භවයට බැඳෙන්නේ නැහැ පින්නතුනි සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. එයා දන්නවා සංස්කාරයෝ විපාක දීලා අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකින මොහොතක් පාසා තමා තුළ විදර්ශනා නුවණ ප්‍රඥාවයි වැඩෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරේනොත් අකුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍ය වෙන බව දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. එමනම් මේ විදර්ශනා නුවණ සකස් වෙන ආකාරයෙන් මේ ධර්ම මාර්ගය තුල අපි ඉස්සරහට ගමන් කරද්දී පින්නතුනේ අපි මුලින්ම දකින්න ඕනේ අපි මේ ලැබුවා වූ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය පින්වතුනි. මේ ලෝක ධාතුවේ සත්වයක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම උපත ඔබ ලබලා තියෙනවා පින්වතුනි. යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම බ්‍රහ්මයෙකුට වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා පින්වතුනි. දෙවියාටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා දෙවියා කියන කෙනාගෙන් අමනුෂ්‍යයා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පින්නතුනේ. ඇයි එහෙම වෙන්නේ? ලැබුවා වූ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා. මේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය, අසුර ලෝකය කියන සතර අපාය. මේ සතර අපායෙන් අපේ මස් ඇසට පේන්නේ පින්නතුනේ තිරිසන් ලෝකය විතරයි පින්නතුනේ. බලන්න තිරිසන් ලෝකය කියන්නේ කොච්චර විචිත්‍ර තැනක්ද කියලා සුන්දර තැනක්ද කියලා. ඒ තිරිසන් ලෝකයේ තුල තියෙනා වූ විචිත්‍ර සුන්දරත්ව භාවයේ තුල සැඟවිලා තියෙන කටුක දුක ධර්මයේ තුලින් තමයි මතු කරලා පෙන්වන්නේ පින්වතුනි. දැන් මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන ලස්සනම සතා කවුද? කුරුල්ලා කියන කෙනා පින්වතුනි. එයාට අපි හැමෝම ආදරේ අපි යාට හැමෝම කැමතියි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ අකුසල් නිදියක් කියලා පින්නතුනි. අකුසල් ලියලනවා. මොකද අකුසල් ලියලනවා කියන්නේ මේ කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකම් මොකද කරන්නේ? පණුවන් මරමරා දැලගුවන් මරමරා කනවා පින්නතුනි. මේ සතුන් මරමරා කන සෑම නිමේෂයකදී මෙයා තුල මරණීය චේතනාව සකස් වෙනවා ඊට අදාළව එයා ප්‍රාණඝාත කුසලයේ සිද්ධ කර ගන්නවා පින්නතුනි. නමුත් එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණාට මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත කුසලය එයා සිද්ධ කර ගන්නවා පින්නතුනි. එහෙනම් බලන්න ওই ලස්සන කුරුල්ලේ උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රාත්‍රියට නිින්දට යන්නේ කොයිසා ප්‍රාණඝාත අකුසල් සිද්ධ කරගෙනද පින්නතුනි. ඒ නිසා මේ සතුන් තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන සෑම සතෙක්ම ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන්මයි වඩන්නේ පින්වතුනි. එයා අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, හොඳ නරක හඳුනන්නේ නැහැ, ගුණ අගුණ හඳුනන්නේ නැහැ. අකුසලයේ නිසාම දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලා දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න අපේ ඇස් දෙක ඉදිරිපිට තියෙන මේ සුන්දර තිරිසන් ලෝකයේ තුල කොයිසම් කටුක දුක සැඟවිලා තියෙනවද පින්වතුනි? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා පින්වතුනි. പ്രേත ලෝකේ ජීවත් වෙන එක പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ උපදිනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පින්වතුනි. එයාගේ ඇස් දෙකේ ගින්න නිවෙන්නේ නැහැ පින්වතුනි. ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ പ്രേත ලෝකේ ජීවත් වෙන പ്രേතයාගේ ඇසේ ගින්න නිවෙන්නේ නැහැ පින්තුනි. අකුසලයේ විසින් ඇවුවා වූ ගින්න. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ පින්තුනි. ඊර්ෂ්‍යා වැඩුවා, ද්වේෂය වැඩුවා, ක්‍රෝධය වැඩුවා. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම പ്രേත ලෝකේ උප්පත්තිය සකස් කරනවා පින්වතුනි. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ උපදිනකොටම එයාගේ මේ කට පූට්ටු වෙලා තියෙන පින්වතුනි. එයාට මේ කට අරින්න බෑ සමෙන්ම පූට්ටු වෙලා තියෙන. මුළු പ്രേත ජීවිත කාලෙම යා निराහාරව දුක් විඳිනවා පින්වතුනි. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් වැළැක්වුවා පින්තුනි. දන් දෙන්න එපායි කියලා අනුශාසනා කළා. Taman දන් දුන්නෙත් නෑ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ පින්තුනි. එහි විපාකයන් විපාකයේ පිණිස සකස් වෙද්දී പ്രേත ලෝකයට වැටුනොත් කටක් නැතුවයි එයා උප්පත්තිය සකස් කරගන්නේ. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන සමහර പ്രേතයන් പ്രേතියන් සිටිනවා. ඒ අය ආහාරයක් සොයාගෙන යනවා. හොඳ බත් පිඟානක් පේනවා නැත්නම් සෙමසොටු ටිකක් පේනවා දිය කඩਿੱත්තක් පේනවා. බත් පිඟාන කන්න යනකොටම බත් පිඟාන අතුරු දහන් වෙනවා පිඟතුරි. දිය කඩਿੱත්තෙන් වතුර ටික බොන්න යනකොටම දිය කඩਿੱත්ත අතුරු දහන් වෙලා යනවා. පෙනි පෙනි ජලය තියෙනවා පෙනි පෙනි ආහාර තියෙනවා. පරිහරණය කරන්න යද්දී අතුරුදහන් වෙලා යනවා. මුළු പ്രേත ජීවිත කාලෙම निराහාරව දුක් විඳිනවා පින්වතුනි. ඇයි පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා එයා අන්සතු දේ සොරකම් කළා පින්වතුනි. අනුන්ගේ සැපේ පැහැරගත්තා. අනුන්ගේ සැපේ පැහැර ගැනීම නිසා එහි විපාකයන් අනුව പ്രേත ලෝකෙට වැටෙද්දී එයාට දකින දකින ආහාරයේ ජලය අතුරුදහන් වෙලා යනවා පින්වතුනි. මුළු പ്രേත ජීවිත කාලෙම निराහාර වෙයා දුක් විඳිනවා. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන තව പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදෙනකොටම එයාගේ මේ මුළු කටම දිවම වන වෙලා තියෙන පින්වතුනි. ඒ പ്രേතයා හරිම ආසයි අනිත් പ്രേතයින් එක කතා කරන්න වචන හුමාරු කරගන්න. නමුත් වචන පිට වෙන්නේ නැහැ පින්වතුනි. වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන අර තුවාලවල වේදනාව අනිත් පැත්තෙන් දරාගෙන එයා പ്രേත ලෝකයේ තුල අප්‍රමාණයකටපත් වෙනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන අකුසල් සිද්ධ කරගත්තා. hina වෙමින් තමයි බොරු කිව්වේ. සතුටු වෙමින් තමයි බොරු කිව්වේ. එහි විපාකයන් പ്രേත ලෝකෙට වැටෙද්දී කට දිව කුණු වෙලා වන වෙලා උප්පත්තිය සකස් කරගන්න පින්නතුනි. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙනවා කාමයේ වර්ධවා හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණ අය කාමයේ වර්ධවා හැසිරීම නිසා යමෙක් പ്രേත ලෝකයන්ට වැටුනොත් එයා ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදෙනකොටම මේ මුළු ශරීරෙම තුවාල වෙලා වන වෙලා උප්පත්තිය ලබන්න පින්නතුනි. මේ වන වෙච්ච තුවාල වෙච්ච ශරීරය දරාගෙන ඒගොල්ලෝ අනිත් പ്രേතයන් പ്രേතියන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා පින්වතුනි. කිසිම කෙනෙක්ගෙන් කාමයන් ලැබෙන්නේ නැහැ. ඒ සාපුල ජීවිත පින්වතුනි. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන ශරීරයේ තුවාලවල වේදනාව එක පැත්තකින් දරාගෙන අකුසල් මූලයන් වඩමින් പ്രേත ලෝකයේ දුක් විඳිනවා පින්වතුනි. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ වුණා. ඒ වගේමයි යමෙක් මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙලා මත් වතුර කෙරේ තෘෂ්ණාව සකස් කරගත්තොත් එවැනි අය මැරෙන වෙලාවේ මත් වතුර කෙරේ තෘෂ්ණාව සකස් කරගෙන මැරුණොත් එවැනි අය උප්පත්තිය ලබන්නේ මොය වයින් ස්ටෝස් ආශ්‍රිතෝ බාරාශ්‍රිතෝ පින්නතුනි. ඔබ හිතන්න ඔබේ ගෙදර මගුල් ගෙදරක් සාදයක් තියෙනවා කියලා ඒකට මත් වතුර පාවිච්චියට ගන්නවා නම් එදාට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතයෝ ප්‍රේතියෝ මේ සාදයට මගුල් ගෙදෙට්ට එනවා පින්නතුනේ. එතන මිනිස්සු 100ක් ඉන්න පුළුවන්. නමුත් එතන බේබදු ප්‍රේතයින් ප්‍රේතියන් දහස් ගාණක් ඉන්න පුළුවන් පින්නතුනේ. ඒගොල්ලෝ මත්පැන් සුවඳ කරනවා ආග්‍රහණය කරනවා ඉව කරනවා. ඒ නිසා මේගොල්ලෝ මත් මතයටපත් වෙනවා පින්නතුනේ. මේ නිරේතුරුම ප්‍රේත ලෝකේ මතින් මත් වුණා වූ ප්‍රේතයන් ප්‍රේතියන් ජීවත් වෙනවා පින්නතුනේ. මොකද ඒගොල්ලෝ උප්පත්තිය සකස් කරගන්නෙම මත් වතුර පරිහරණය කරන ස්ථාන ආශ්‍රිතවයි පින්නතුනි. එනම් බලන්න මේ සා දරුණු പ്രേත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසුර ලෝකයක් ගැන දේශනා කරනවා. මේ අසුරයින්ගෙන් එක කණ්ඩායමක් පින්නතුනි ජීවත් වෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන පින්නතුනි. යමෙක් මොහොත කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන මිය පරලොව ගියොත් එයා මහා සාගරේ අසුරෙක් වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ රටේ දීවර ජනතාවක් ඉන්නවා. ඒ දීවර ජනතාව මොහොත උපාදානය කරගෙනයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හවසට සාගරයට ගියාම පව්වදා උදේට තමයි ගොඩබිමට එන්නේ. සමහරු සති ගණන් මාස ගණන් සාගරය මගේ කරගෙන නිවස කරගෙන ජීවිතය කරගෙන ගත කරනවා. මෙවැනි අය මැරෙන වෙලාවේ මුහුද කෙරේ තෘෂ්ණාව සකස් වුණොත් ඒ සාගරේම අසුරෙක් වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ ලෝකේ සංචාරක පිරිස් ඉන්නවා. දැන් මාලදිවයින ශ්‍රී ලංකා වගේ රටකට අවුරුද්දට සංචාරකයෝ ලක්ෂ ගාණක් එනවා. කවුද මේ මහා සාගරය උපාදානය කරගත්තයි? ලවණ රසය උපාදානය කරගත්තයි? මෙවැනි අය මැරෙන වෙලාවේ මුහුද කෙරේ තෘෂ්ණාව සකස් වුනොත් ඒ සාගරේම අසුරෙක් වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිමිදුම් කරුවෙක් මහා සාගරේ කිමිදි කිමිදි කිමිදි කිමිදි සතුට වෙන්නේ යම්සේද මේ අසුරයා මහා සාගරේ කිමිදි කිමිදි කිමිදි කිමිදි සතුට වෙනවා පින්නතුනේ. එන බලන්න ඒසා භයානක අසුර ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා. ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගිනියම් වුණා වූ නිරයක් පින්නතුනි. නිදිසතුන් ලක්ෂ කෝටි ගාණක් මේ නිරයේ අප්‍රමාණ දුක් විඳිනවා කියනවා. එනම් බලන්න මේසා දරුණු සතර අපාය අපේ ඉදිරියේ තියෙනවා. මේසා දරුණු සතර අපාය අපේ ඉදිරිපිට කියලා ඒ දරුණු සතර අපාය අභිභවලා මේ උතුම් මානුෂ ජීවිතය ලබන්න ඔබ දක්ෂ වුණා පින්නතුනි. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක් පින්නතුනි. එයාට දවසේ පැය 24 මදි පින්නතුනි. පන්සලකට යන්න බණක් අහන්න දානයක් දෙන්න පින්කමක් කරන්න මේ මහත්යාට වෙලාවක් තිබ්බේ නෑ පින්වතුනි. මේ මහත්යා මෙහෙම ජීවත් වෙලා ජීවිතේ මැදි වයසේදී සුඛෝපභෝගී නිවසක් හදනවා පින්වතුනි. මේ නිවස අදක් හදමින් සිටියේදී මේ මහත්යා මිය පරලව යනවා. මේ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි ගන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු අර අද හදමින් පැවතියා වූ සුකෝපභෝගී නිවසේ අත්තිවාරමේ තියෙන මුල්ගල බදාගත්ත බහිර වේක් වෙලා උපත්ය සකස් කරගෙන ඉන්නවා. උපාදාන පත්‍ය භව. උපාදානයේ භවය සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තණ්හා පත්‍ය උපාදාන. දැන් මේ මහත්යා මැරෙන වෙලාවේ කුමක් කෙරේද තණ්හාව සකස් උනේ? පන්සලකට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව බණක් අහන්නේ නැතුව 24 පැයේම සල්ලි හම්බු කරලා ඒ සල්ලි යට කරලා හැදුවා වූ නිවස කෙරෙහි තෘෂ්ණාව සකස් වුනේ. උපාදානයේ කැමැත්ත නිවස තුල සකස් වුණා භවය, ජාතිය, බාහිරවේ කැටියට උප්පත්තිය ලැබුවා පින්වතුනි. බලන්න කොයිසානම් අවාසනාවක්ද කියලා. මෙච්චර ස්වාමින් වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මාත්‍යා දක්ෂ වුණේ නෑ මේ මනුස්ස ජීවිතය සුගතිය කරා අරන් යන්න පින්නතුනි. නමුත් ඔබලා ගිය ජීවිතයේදී දක්ෂ වුණා. මේසා දරුණු සතර අපායන් අභිභවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න පින්නතුනි. ඒක දක්ෂභාවයක්. දෙවෙනි දක්ෂභාවය තමයි මේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා පින්නතුනි. මේ මිත්‍යා දෘෂ්ටික ලෝකය කියන්නේ කෝටි ත්‍රිකෝටි ගාණක් මිනිස්සේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ යා තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැහැ පින්නතුනි. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියලා එයා හඳුනන්නේ නැහැ. දානයක් දුන්නොත් සීලයක් රැක්කොත් ඒ ආනිසංශ තියෙනවා කියලා එයා හඳුනන්නේ අඳුරන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා එයා හඳුනන්නේ නැහැ පින්තුනි. මේකට කියනවා මිත්‍යා දෘෂ්ටික භාවය කියලා. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන්ගෙන් පිරුණු කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ පින්තුනි ඒගොල්ලෝ මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේසා දරුණු බියෙන් පිරිච්ච සතර අපායක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන සැපයට යන්න පුළුවන් පාර තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මැරෙනවා පින්නතුනි. මැරිලා ඒ අම්මලා තාත්තලා പ്രേත ලෝකවල ඉපදෙනවා. සමහර මිත්‍යා දෘෂ්ටික පව් පිටිපස්සේ ඥාති പ്രേතයෝ සිය ගණන් කැරකෙනවා පින්නතුනි. මොකද ඒගොල්ලෝ පින් ගන්න දන්නෙත් නැහැ. මේගොල්ලෝ පින් දෙන්න දන්නෙත් නැහැ පින්නතුනි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ඥාතියා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා. ඒ නිසා ජීවත්ව ඉන්න කෙනා මැරෙන කෙනා දුකෙන් දුකට දුකෙන් දුකටපත් වෙනවා පින්නතුනි. මට මතකයි මම එක්තරා ගම්මානයක පින්ඩපාතේ වඩිද්දී එක ගොවි ගෙදරක් ඉදිරියේ පින්ඩපාතේට වැඩ හිටියා පින්නතුනි. ඒ වෙලාවේ ගෙදර හිටිය අම්මා පීරිසියක තියාගෙන කිරිපත් කෑලි දෙකක් අරන් ආවා. එක කිරිබත් කෑල්ලක් ඒ අම්මා පාත්‍රයට පූජා කළා. මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත ගන්නෙ නෑ කියලා. මං කිව්වා එහෙමනම් මෑණියෝ ඔය කෑල්ලක් බෙදන්න කියලා අම්මා බෙදුවා. පාත්‍රේ පියන වහලා පින් දෙන්න මං අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා පින්වතුනි. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කොයිසා බලවත් අකුසලයන් කරා අපිව අරන් යනවද කියලා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයා මහා සංඝරත්නයට වඳිනවා කියලා. සක්‍රයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. මහා බ්‍රහ්මයාත් වන්දනා කරන සංක්‍රයාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියට පින්වතුනි. කවදා සැනසෙල්ලක් කවදා ගැළවිල්ලක් ලබන්නද පින්වතුනි. එන බලන්න ඒසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවය අභිභවලා මේ උතුම් සම්මාදිට්ඨියට පත්වෙච්ච මිනිසෙක් වෙන්න ඔබ දක්ෂ වුණා පින්වතුනි. ඒක දක්ෂභාවයක්. තුන්වෙනි දක්ෂභාවය තමයි මේ ලෝකේ අප්‍රමාණ ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන මිනිස්සු ඉන්නවා පිටුතුනේ. සමහරුන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකකින්වත් දකින්න බෑ මහා සංඝරත්නය කියන්නේ කොයි වෙනි රූපයක්ද කියලා ඒගොල්ලන්ට දකින්න බෑ සමහරුන්ගේ කන් දෙක ඇහෙන්නේ නැහැ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ නුවණින් මෙනෙහි කිරීමක් නැහැ සද්ධාව ප්‍රඥාව සකස් වීමක් නැහැ ඒ හේතුන් නිසාම දුකෙන් දුකට දුකෙන් දුකටපත් වෙනවා පින්වතුනි. බලන්න එවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරිච්ච ලෝකෙක ධර්මාබෝධයට අදාළ පරිපූර්ණ ඉන්ද්‍රියන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පින්වතුනි. මුලින්ම අරසා ධර්ම සතර අපායකින් මිදුණා. දෙවනුව අරසා ධර්ම මිත්‍යා දෘෂ්ටික භාවයකින් මිදුණා. තුන්වෙනුව පරිපූර්ණ ඉන්ද්‍රියන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පින්වතුනි. මේ කාරණා තුලින් තමා තුලින් තමා දකින්න තමා මේ ලැබුවා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියලා පින්වතුනි මේ ලෝක ධාතුවේ සත්වයක් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම උපත ඔබ ලබලා තියෙනවා පින්වතුනි ඒ උපතේ ශ්‍රේෂ්ඨභාවය දැක්කට පස්සේ ඔබ මොකක්ද කරන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි ශේෂ්ඨ මරණයක්. මේ ලෝක ධාතුව තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පින්නතුනි. මේ ශේෂ්ඨ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල විතරයි පින්නතුනි. මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය පින්නතුනි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඥානය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් ගිනි ගොඩ ඇවිලෙනවා පින්වතුනි. දර දාන්න දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. නමුත් යම් මොහතක දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද. දර ඉවරයි ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා. සැඟවී යාමක් නැහැ. බැහැරට යාමක් නැහැ. දර ඉවරයි. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැඟවී යාමක් නැහැ. බැහැරට යාමක් නැහැ. නැවත උපතක් නැහැ. මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනේ. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. මේ අනාගාමී පින්වතා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසයන් නිරෝධය වෙලා. කාම රාග පටිඝ නිරෝධය වෙලා. මෝහය අනුස්සය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝහය අනුස්සය වශයෙන් තියෙන නිසාම එයා නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලැබෙනවා දෙවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලැබෙන අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය පින්වතුනි මේ සකු르දාගාමී පින්වතාගේ මරණය මේ සකු르දාගාමී පින්වතා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා පින්වතුනි නමුත් කාම රාග පටිග අනුශය වශයෙන් තියෙනවා. ඒ කියන්නේ බාහිරට ප්‍රකට නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. අලු යට ගින්දර තියෙනවා. නමුත් බාහිර ප්‍රකට නෑ පින්වතුනි. මේ සකෘදාගාමී පින්වතා තුල කාමරාග පටිගයන් තියෙනවා අනුශය වශයෙන් බාහිරට ප්‍රකට නැහැ. මේ කාම රාග පටිගයන් බාහිරට ප්‍රකට නැති නිසාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සකු르දාගාමී පින්වතා උපරිම ආත්මභාව දෙක මේ භවයේ සැරිසරනවා තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලා පින්වතුනි. එමනම් නැවත උපරිම ආත්මභාව දෙකක් විතරක් මේ භවයේ උපත ලබන සකු르දාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය මේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය. යමෙක් සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිග ප්‍රකටයි පින්නතුනි මේ කාම රාග පටිගයන් ප්‍රකට නිසාම සෝවාන් පින්වතා උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනම් මේ උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. පස්වෙනි ශේෂ්ඨ මරණය පින්නතුනි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙන්නාගේ මරණය. මේ දෙන්න තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ පින්නතුනි. මේ දෙන්නා ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සෝවාන් ඵලයටපත් වුණා කියලා කියන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ පින්වතුනි. මොනවද ඉන්ද්‍රිය ධර්මයන් පහ? සද්දා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා පින්වතුනි. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩිලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය දුර්වලයි පින්නතුනි ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මයේ දන්නවා ධර්මයේ කතා කරනවා ධර්මයේ දේශනා කරනවා ධර්මයේ සාකච්ඡා කරනවා ධර්මයේ ලියනවා නමුත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා පින්නතුනි එයාට තාම මේ කාරණා පහ සමබර කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ බුදුරජාන් වහන්සේ සද්දා, වීර්ය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් කියන්නේ. සතියෙන් සිහියෙන් යුතුව, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් මේ කාරණා පහ සමබර කරගන්න එයා දක්ෂ වෙන්න ඕන පින්නතුනි. එයාට තාම මේක සමබර කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැත්තේ ඇයි? ඊට අදාළ සතිය සිහිය පීඩලා නැහැ පින්නතුනි. ඇයි සතිය සිය පීඩල නැත්තේ? ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙලෙහි කිරීමේ දුර්වලතාවයන් නිසා පින්වතුනි. ඒ නිසා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. එහෙනම් බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කොයිසා වටිනා මරණ පහක් තියනවද කියලා පින්වතුනි මේසා වටිනා මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තිබියදී අපේ අම්මා තාත්තා මැරුණාම ඥාතියා මැරුණාම අපි අදත් මොකද කරන්නේ කොළ කෑල්ලක නංගම් ලියලියා පින් අනුමෝදන් කරනවා පින්වතුනි අනුන්ගේ පිනක් අවශ්‍ය නැති අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැති ශ්‍රේෂ්ඨ මරණ පහ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලබලා තියෙනවා. කිසි සැකයක් තර්කයක් නැහැ පින්වතුනි. ඒ ශ්‍රේෂ්ඨ උපත මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න පින්වතුනි. ඔබට මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් ඔබේ ජීවිතය කෙලවර කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් නොගත් කෙනෙක් බවටයිපත් වෙන්න පින්නතුනි. මම දැන් අර මුලින් කියපු මහත්තයා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අර්ථයක් ගත්තේ නැහැ පින්නතුනි. එයා ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා ඊළඟ ජීවිතේ බහිර වේ කියන තැනුයි පටන් ගත්ත පින්නතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ ලැබුවා වූ මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරන්න පින්නතුනි. මේ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ දකින්න මේ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ කවුද කියලා පින්නතුනි. මොකද අපි නිරතුරුවම හිතන්නේ අපිට මේ ජීවිතය ලැබුණේ අපේ අම්මා තාත්තා නිසා කියලා පින්නතුනි. මේක අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්නතුනි. ඔබට ඔබේ අම්මා තාත්තා සොයලා දුන්නේ යම් ධර්මතාවයන් තුනක් විසිනුයි. ඒ ධර්මතාවයන් තුන මොකද්ද? පළවෙනි ධර්මතාවය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙවෙනි කාරණය සීලය. තුන්වෙනි කාරණය දානීය පින්තුනි. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තා සොයලා දුන්නේ පින්තුනි. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. මෙතන ඉන්න සෑම කෙනෙක්ම තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න. ඔබ පෙර ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක් පින්නතුනි. එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක්. මොකද සතර අපායක ඉඳලා අපිට මේ විදිහට මතුවෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. එහෙම මතුණා නම් ඒක දුර්ලභ උපතක්මයි. ඒ නිසා තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න. ඔබ පෙර ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක් පින්නතුනි. ඒ දෙවියා මිනිසයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච දෙවියෙක් මනුස්සෙක් පින්වතුනි. ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණ නිසායි මේ ජීවිතේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකසක් ලැබුණ පින්වතුනි. ඒක හේතුඵල ධර්මයක්. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා කියලා අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ ඔබට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික මෞකසක් පින්වතුනි. දෙවියෙක් වුණත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි ඔබපත් වෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්නතුනි. ඒ මහත්යා රජයේ රැකියාවක් කරපු මහත්තයෙක්. එයාගේ දරුවෙක් පැවිදි කළා තියෙනවා පින්නතුනි. මේ මහත්තයා තුර එක්තරා දෘෂ්ටියක් තිබ්බා. මොකක්ද ඒ දෘෂ්ටිය? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මං පින් කරන්න අවශ්‍ය නැහැ කිය. එයා පින් කළේ නැහැ පින්නතුනි. එයාගේ කණ්ඩායමක් හිටියා ඒ කණ්ඩායමේ මතය තමයි දැරුවේ. ඒගොල්ලෝ මොකක්ද කිව්වේ? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කුමක්ද? අපි මේ ආයුෂ වර්ණය සැපේ බලය ගෙවල දානවා කියන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාරයන් ගෙවිල යනවා පින්වතුනි. ඒ කුසල් සංස්කාරයන් ගෙවෙන්න ගෙවෙන්න අපි අලුතෙන් කුසල් සංස්කාරයන් රැස් කරන්න ඕනේ පින්තුනි. දානය තුලින්, සීලය තුලින්, පින්කම් තුලින්. අපි ගෙවෙන ප්‍රමාණයට අලුතෙන් කුසල් සංස්කාරයන් රැස් කළේ නැත්නම් අනාගතයේදී අපි හීනභාවයට, දීනභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ මහත්යා මේ ධර්මය පිළිගත්තේ නැහැ පින්තුනි. එයා හැම වෙලාවම කිව්වේ මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මං පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. මෙහෙම ගිහිල්ලා මේ මහත්යා වයෝවෘද්ධ භාවයට පත් වෙලා මිය පරලව යනවා පින්නතුනි. ඒ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ය සකස් කරගෙන ඉන්නවා පින්වතුනි. බලන්න සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පින්වතුනි. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවා කියලා පින්වතුනි. දැන් මේ ද්‍රවිඩ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති කෙනෙක් පින්වතුනි. බලන්න ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගලපා ගැනීම නිසා සද්ධාවෙන් බැහැරවීම නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පින්වතුනි. එනම් බලන්න ඔබට මේ ජීවිතේ මේ උතුම් සද්ධාවන්ත මෞකුසක් ලැබුණේ කුමක් නිසාද? ඔබ පෙර ජීවිතේ තෙරුවන් කෙරේ සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා පින්වතුනි. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ජීවිතේදී ඔබට දෙවියෙක් මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්නතුනි. මේ සිල්පද පහමයි ඔබව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. එහෙම නැතුව අපේ ඉඩකඩම් දීපල කීර්ති ප්‍රශංසා තාන්න මාන්න නිලතල සමාජ තත්වයේ මේ සෑම දෙයක්ම අපිව දුකටමයි දුකටමයි දුකටමයි ඇදලා දාන පින්වතුනි. මේවා සියල්ල අපිව දුකට ඇදලා දාද්දී ඔබව නැවත දෙවියෙක් මිනිසෙක් කරන්නේ මේ සිල්පද පහ විසින්මයි පින්වතුනි. එහෙනම් බලන්න ඔබට මේ ලස්සන උතුම් මානව ජීවිතය ලැබුණේ කුමක් නිසාද? ඔබ පෙර ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පින්වතුනි. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා තුන්වෙනි කාරණය දානීය පිංගතුල ඔබ මේ ජීවිතේ යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් ලබලා තියෙනවද ඒ ආයුෂය වර්ණය සැපය බලය කියන්නේ පිංගතුනි ඔබ පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පූජා කළා වූ දානේ ආනිසංසමයි පිංගතුනි ඔබම පූජා කළා වූ දානේ ආනිසංසයි ඔබ මේ ජීවිතේ ලබලා තියෙන ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ පින්වතුනි. එහෙනම් බලන්න මේ ජීවිතය ඔබට ලබලා දුන්නේ කවුද පින්වතුනි? මේක අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්වතුනි. ඔබට මේ අම්මා තාත්තා සොයලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවක්, සීලයක්, දානයක් විසින්මයි. ඔබ මේ කාරණා තුන ගිය ජීවිතේ වැඩුවේ නැත්නම් ඔබට මේ ජීවිතේ ලැබෙන්නේ තිරිසන් අම්මා කෙනෙක් නැත්නම් പ്രേත අම්මා කෙනෙක් පින්තුනි. මේ උතුම් මෞකුස ඔබට මනුස්ස මෞකුස ලැබුණේ කුමක් නිසාද? ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයක් දානයක් තුල ජීවත් වෙච්ච නිසාමයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට සීලයටත් දානයටත් ගරු කරන්න කියලා පින්වතුනි. මොකද මේ කාරණා තුනයි ඔබට ඔබේ අම්මා තාත්තා සොයලා දීලා තියෙන්නේ. ඔබ මේ කාරණා තුනට ඔබේ අම්මා තාත්තාට වඩා ගරු කරද්දී ඔබ නිතරින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැන් මුලින් මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලය දානය විසින්මයි පින්වතුනි. මේ කාරණා නුවණින් දකිමින් දැන් අපි මේ ධර්ම මාර්ගයේ පෙරට යද්දි පින්වතුනි අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ අපේ ගමනාන්තය පිළිබඳව. මොකද අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කරගෙන ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවා. ඉලක්කයක් නොමැති භාවය නිසාම සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපිට අංජු වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ අපි යන්නා වූ ඉලක්කය කුමක්ද කියන කාරණය මතු කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලා උදෙසා මේ ධර්ම මාර්ගය තුල පෙන්වන ඉලක්කය තමයි මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න කියන ඉලක්කය. ව්‍යාපාර රැකී රක්ෂා කරමින් දේපල ඉඩකඩම් පරිහරණය කරමින් දුවාදරුවන් පෝෂණය කරමින් සමාජ වගකීම් දරමින් මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගනිමින් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න කියන ඉලක්කයයි බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම ඔබ තමා තුලින් අදිෂ්ඨානයක් චිත්තයක් ඇති කරගන්න. ඡන්දයක් කැමැත්තක් ඇති කරගන්න. මම මේ ජීවිතේ ඇස් දෙක පියවෙන්න මොහොතකට හෝ පෙර ඒ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගන්න පින්වතුනි. ඒ චිත්තය ඇති කරගනිද්දී විචිකිච්ඡාව කියන කාරණය අපිට බාධා කරනවා. සැකය. අපි තුල සැකය විචිකිච්ඡාවක් තියෙනවා. මම විවාහක කෙනෙක්, රැකියාවක් කරන කෙනෙක්, ව්‍යාපාරයක් කරන කෙනෙක්. මම සමාජ වගකීම් දරන කෙනෙක් ඒ නිසා මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා. තව කෙනෙක් තුල සිතුවිල්ලක් සකස් වෙනවා. මේ ශාසනයේ නැවත මේ සෝවාන් සකෘදාගාමි ඵලයටපත් වෙන්න බැහැ කියලා. තව කෙනෙක් තුල චිත්තයක් සකස් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් නැවත මේ උතුම් අධිගමයන්ටපත් වෙන්න බැහැ කියලා පින්වතුනි. මේ සෑම සිතුවිල්ලක්ම මාර සිතක් හැටියට දකිමින් ප්‍රතික්ෂේප කරන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නය කෙරේ විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබලාට සහතිකයක් දෙනවා. ධර්මයේ සම්දිත්තිකව තියෙන තාක්කල් ධර්මයේ උතුම් ඵලයන් ලබන්න පුළුවන් කියලා පින්වතුනි. අපේ ඇස් පනා අපිට පේනවා ධර්මයේ සම්දිත්තිකව තියෙනවා. මේ ධර්මයේ සම්දිත්තික ගුණයන් අපිට ආරක්ෂා කරලා දෙන්නේ කවුද පින්වතුනි? මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලායි ධර්මයේ සම්දිත්තික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ. ඔබලා සෑම රාත්‍රියක බුද්ධ බුද්ධ වන්දනාව කරනකොට ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ කියලා ධර්මයේ ගුණයන් සත්‍යයනය කරනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාටයි පින්වතුනි. උපසම්පදා භික්ෂුවයි ධර්මයේ සම්නිට්ඨික ගුණය ආරක්ෂා කළ දෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවට විනය කාරණා 227ක් පනවනවා පින්තුනේ. ඒ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය කියලයි කියන්නේ. ඒ සතර පාරාජිකා සංඝාදි ශේෂයන් ඇතුළු විනය කාරණා 227ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා මේ උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වෙන තාක්කල් පින්වතුනි ධර්මයේ සම්දික්ෂිකව තියෙනවා පින්වතුනි. මේ මොහොතේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගත්ත උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ ලෝකේ ජීවත් වෙනවා පින්වතුනි. එනිසා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා ඒ කියන්නේ ධර්මය සම්දිත්තිකව තියෙනවා පින්නතුනි. ඒ නිසා ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. විචිකිච්ඡාවෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් මාර්ගය තුල ඉස්සරහට යන්න. මේ මාර්ගය තුල ඉස්සරහට යද්දී අප නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. මේ ධර්ම මාර්ගයේ ප්‍රයෝගී කරගෙන මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙච්ච ඒ අතීතයේ සිටියා වූ උපාසක උපාසිකාවන්ගේ ජීවිත අපේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. මොකද කෙනෙක් දොස්තර මහත්තයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්තයෙක්ව. කෙනෙක් වෙද මහත්තයෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් වෙද මහත්තයෙක්ව. ඒ වගේ ඔබලා මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න යද්දී ඔබලා පරමාදර්ශී ජීවිත බවට චරිත බවට පත් කරගatiya යුත්තේ ඒ අතීතයේ වැඩ සිටියා වූ මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගත්ත උපාසක උපාසිකාවන් පින්වතුනි. කවුද මේ ජීවිතයේදී මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගත්ත පින්වතුනි? අර විසාකා උපාසිකාව අනේ පිටි සිටුමා නකුල මාතා නකුල පියා වේදුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා අර විසාකා උපාසිකාව සෝවාන් ඵලයටපත් වෙන්නේ අවුරුදු 7 වයසේදී පින්නතුනේ එයා වැඩිවියටපත් වෙලා විවාහ වෙලා දරුමුරන් සිය ගාණක් ලබනවා පින්වතුනි. එහෙනම් දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන්ට බාධාවක් වෙන්නේ නැහැ. අර අනේ පිට සිටුතුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරිකේ අර ජේත උයන රන් කාසි වලින් ඇතුරුවා පින්නතුනි. ඒ සාධනවතේ එහෙනම් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් රැකියාවක් කරන කෙනෙක් කියන කාරණය මේ ගමන යන්න ඔබට බාධාවක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ වගේමයි වේලුකාන්තකී නන්ද මාතාව කියන්නේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවියේ අම්මා කෙනෙක් පින්නතුනේ. මේ අම්මා අනාගාමී ඵලයටපත් වෙච්ච අම්මා කෙනෙක්. කාම රාග පටිගයන් නිරෝධය කරලා පින්නතුනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ වේලුකාන්තකී නන්ද මාතාවට සතර වරන් දෙවියන් එක්ක දිවසින් කතා කරන්න පුළුවන් කියලා පින්නතුනේ. ඒසා හැකියාවක් මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවි අම්මට තිබ්බ පින්නතුනේ. ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසකවරයෙක්. එයාට එක ගෙදර බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා පින්නතුනේ. එයා බිරින්දෑවරු 5 දෙනාට අඬ ගහලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගිහලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. කාම රාග පටිගයන් තුනී කළා තුනී කළා අනාගාමී ඵලයටපත් වෙනවා පින්නතුනේ. අනාගාමී ඵලයටපත් වෙලා මේ උග්‍ර ගෘහපතිවරයා පෙරලා නිවසට එනවා. ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහනවා. අඬ ගහලා කියනවා මින් පසු මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. එනිසා ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක්ව විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරයෙන් හැටියට මේ ගෙදර ජීවත් වෙන්න කියලා. එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරගන්න ඕනේ කියලා. එයාව ගෙන්නලා අත්පැන් වක් කළා දායාද පවල්ලා අරිනවා. අනිත් බිරිඳ ඇතුළු හතර දෙනා කියනවා අපි සහෝදරයෝ හැටියට මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න මේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයා බිරිඳ ඇතුළු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක් වින්නතුනි. එහෙනම් අපි විවාහකයි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් නැහැ. එනිසා මේ උතුම් පරමාදර්ශී ජීවිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. අර විශාකාවේ අම්සේද ජීවත් වුණේ අම්සේද ශාසනික සේවාවන් සිද්ධ කළේ ඒ අනේ පිරි සිටුතුමා යම්සේද ශාසනික සේවාවන් සිද්ධ කළේ ඇවතුම් පැවතුම් පැවැත්වේ මම එවැනි කෙනෙක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. විසාකාව ජීවිතයේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට වරයන් 8ක් ඕනේ කියලා. මොනවද ඒ වරයන් පින්නතුනේ? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න, ගිලන් කැඳ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න, ඖෂධ දෙන්න. මේ විදිහේ වරයන් 8ක් ඉල්ලනවා පින්නතුනේ. කවුද මේ සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකා උපාසිකා? ඒ වගේමයි අනේපිරි සිටුතුමා වේදුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා එක වතාවේ ස්වාමීන් වහන්සේලා 500 නමක් වඩම්වල තමයි දන් දෙන්නේ පින්නතුනි. මේ මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන් ඒසා ශාසනික සේවාවන් දන් පෙන් පූජා කළා පින්නතුනි. නමුත් බලන්න වර්තමාන සමාජයේ අපේ කවුරු හරි සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුනොත් එයා මොකද කරන්නේ? ඉන්පස්සේ ආ නැවත පන්සලට යන්නේ නැහැ පින්නතුනි. ඉන්පස්සේ ආ ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. ඉන් පස්සේ ආ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. දන් පෙන් පූජා කරන්නේ ඇයි? මම සෝවාන් ඵලයටපත් වෙලා කියලා පින්වතුනි. බලන්න කොයිසා විකෘතීන් කරා සමාජයේ ගමන් කරන්නේ කියලා පින්වතුනි. ඇයි මේ විකෘතීන් කරා සමාජයේ ගමන් කරන්නේ? ඒ උතුම් පරමාදර්ශී ජීවිතානුව අපේ ජීවිතේ ගොඩනගා ගන්නෑ පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඒ විසාකාව ජීවත් වුණේ අනේ පිට සිටුතුමා ජීවත් වුණේ යම්සේද අර නකුල මාතා නකුල පියා නකුල පියා අවුරුදු 80 වයසේදී හැරමිටි වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැන්දන් ආවේ අවුරුදු 14 වයසේදී අද වෙනකොට අපේ විවාහ ජීවිතයට අවුරුදු 66ක් ගෙවිලා තියෙනවා මේ අවුරුදු 66 පුරාවට එකම වචනකින්වත් නකුල මාතාව මාව ඉක්මොල ගියේ නැහැ. එකම වචනකින්වත් මම නකුල මාතාව ඉක්මොල ගියේ නැහැ. ඒසා සමගි සම්පන්න ජීවිතයක් අපි ගත කළා භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා අපිට කියන්නේ මේ ජීවිතේ අපි සමගියෙන් ජීවත් වුණා වගේම ඊළඟ ජීවිතේදී අපිට එකට එකතු වෙන්න ධර්මයක් කියන්නේ කියලා පින්නතුනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකුල සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා මේවා සමව වඩන්න එවිට ඔබලාට ඊළඟ ජීවිතේ එකට එකතු වෙන්න පුළුවන් කියලා. බලන්න කොයිසා පරමාදර්ශී විවාහ ජීවිතයක්ද කියලා පින්නතුනේ. මේ උතුම් පරමාදර්ශයන් ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් මේ වර්තමාන සමාජයේ කාවද පරමාදර්ශයන් බවට පත් කරගන්න පින්නතුනේ මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් තමයි අපේ පරමාදර්ශයන් බවට පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ අනාගතය සැලසුම් කරන්නේ හැසිරෙන්නේ මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් අනුකරණය කරලා පින්වතුනි මෙතන භයානක අනතුරක් තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා ඔබේ මේ රූපය ඔබ ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අනුන් තුල කාම ඡන්දයන් සකස් වෙන ආකාරයට හැසිරුණොත් එය නිර්යගාමි අකුසලයක් කියලා පින්නතුනි. තමාගේ මේ රූපයේ ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි අනුන් තුල කාම ඡන්දයන් සකස් වෙන විදියට හැසිරුණොත් එය නිර්යගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක්තරා අවස්ථාවක එක තරුණයෙක් එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ තරුණයාගේ නම ගාමිණී පිංගතුණි. ඒ ගාමිණී තමයි එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා පිංගතුණි. මේ දක්ෂම රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය අපේ ගුරුවරු අපිට කියලා කියනවා මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා කියනවා. දැන් මේ ගාමිණී බලාපොරොත්තු ඉන්නේ මරණයෙන් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යන්නයි පින්නතුනි. ඒ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඔබල ගුරුවරුන්ට විශාල වරදි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ පායාසය කියන්නේ දිව්‍යතලයක් නෙමේ ගාමිණී මේ පායාසය කියන්නේ නිර්යක්ක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ ගාමිණී බියටපත් වෙනවා පින්වතුනි තෙරුවන් සන්නේ පිහිටනවා උතුම් පැවිදි උපසම්පදාව ලැබෙනවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා පින්වතුනි එනම් බලන්න මේ ගාමිණීට දේශනා කරන මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ බරපතල අනතුරු හැඟවීමක් වර්තමාන සමාජයට කරනවා පින්වතුනි. මොකද ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබ මේ ජීවිතේ ලස්සන ජීවිතයක් ලස්සන රූපයක් ලබලා තියෙනවා නම් ඒ ලස්සන ජීවිතය ඔබට ලැබුණේ ඔබේ අම්මා තාත්තා නිසා නෙමේ පින්වතුනි. ඔබ මේ ලස්සන ජීවිතය ලබන්නේ ඔබ පෙර ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා පින්වතුනි. මේ ලස්සන ජීවිතේ ලබන්න ඔබ පෙර ජීවිතේ බොමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා. මේ ලස්සන ජීවිතේ ලබන්න ඔබ පෙර ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා පින්වතුනි. එනම් බලන්න ඒසා වෙහෙස මහන්සි වෙලා මේ ලැබුවා වූ ලස්සන ජීවිතය ලස්සන රූපය ඔබ මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් අනුකරණය කරගෙන ඉදිරියට අරන් ගියොත් ඔබ තබන තබන පියවරක් පාසා නිරයගාමි අකුසල් කරා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. එය සුරූපී නාට්‍යාංගනාවක් පින්නතුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා පින්නතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඇය ගිය ජීවිතේ දේව දාසියක් පින්වතුනි. දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේව දාසියක් කියලයි ඉන්දිය සමාජය හඳුන්වන්නේ පින්වතුනි. ඇය පෙර ජීවිතේ ළමා කාලෙදිම දේව දාසියක් හැටියට දෙවලට ගෙනල්ලා පූජා කරනවා පින්වතුනි. එදා පටන් මුළු ජීවිත කාලෙම දේව දාසියක් හැටියට මේ දරුවා මොකද කරන්නේ? මල් කඩනවා මල් මාලා ගොතනවා දෙවියන් සරසනවා දෙවල අමදිනවා කහදියර ඉසිනවා මුරුතැන්පත්තු වෙනවා මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා කැප වුණා පිනතුනි මල් ලක්ෂ ගණන් කැඩුවා මල් මාලා දසදහස් ගණන් ගෙතුවා දෙවල ඇමදුවා කහදියර ඉස්ස මුරුතැන්පත් දිව්වා මේසා මහා දෙවියන් උදෙසා කැපවීම කරලා ඒ ජීවිතේ මැරිලා මේ ජීවිතයේ මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ය සකස් කරගත්ත පින්නතුලේ ඇය මේ මොහොතේ මේ ලෝකේ ජීවත් වෙන සුරූපී ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් එනම් බලන්නේ සුරූපී භාවය ලබන්නේ ඇය පෙර ජීවිතේ කොයිසානම් කැපවීමක් කළාද කියලා පින්වතුනි මල් කී ලක්ෂයක් කැඩුවද මල් මාලා කී දාහක් ගෙතුවද ඒසා කැපවීම කරලා ලැබුවා වූ මේ සුන්දර ජීවිතය එයා මේ මොහොතේ කෝටි ගාණක් දෙනා තුල කාම ඡන්දයන් ඇති කරන්න යොමු කරලා තියෙනවා පින්වතුනි. ඒ රූපය දැකලා මේ මොහොතේ කෝටි ගාණක් දෙනා කාම ඡන්දයන් සකස් කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා හෙට දවසේ ඇය මිය පරලව ගියොත් ඇය වැටෙන්නේ පායාස නිරේතයි කියලා පින්වතුනි. එනම් බලන්න භයා අනතුරක් මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා පෙන්වනවා. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා අරමුණු කරලා බලලා තියෙනවා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවලු මේ පායාස නිරේ පහළ වෙන නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පායාස නිරේ පහළ වෙන්නේ පින්වතුනි. මස් මුහුණක් තියෙන ඇටසැකිල්ලක් හැටියට. මොකද එයාට මස ලැබෙන්නේ නැහැ පින්නතුනේ. මොකද පෙර ජීවිතේ පින නිසා ලැබුණා වූ ශරීර මාංශය අනුන් තුල කාම ඡන්දයන් ඇති කරන්න යොමු කළා පින්නතුනේ. ඒ ඇටසැකිල්ලම ගින්දරට යෝධියට පිච්චෙමින් අප්‍රමාණ දුක් සකස් කරනවා පින්නතුනේ. ඒ වගේම පායාස නිරේ ජීවත් වෙන තව නිරිසතෙක් ඉන්නවා. එයා හැම ගහපු නිරිසතෙක් පින්නතුනේ. දැන් ඔබ ශක්තිමත් මිනිස්සෙක්ගේ රූපයක් හිතෙන්ම අවා ගන්න ඒ මිනිස්යාගේ ශරීරයේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න. උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කළාට පස්සේ හැම ගහපු මිනිස්යාගේ රූපය හිතෙන්ම වහගන්න. මේ රතු පාට මස් මැටි වුණ මහර මැටි වෙච්ච හැම ගහපු මිනිස්යාගේ රූපය හිතෙන්ම වහගන්න. ඒ විදිය හැම ගහපු නිර්සතෙක් පිඟතුනේ. මසම පීඩාවටපත් කරනවා මසම පීඩාවටපත් කරනවා ඇයි පෙර ජීවිතේ පින නිසා ලැබුණා වූ රූපය අනුන් තුල කාම ඡන්දයන් සකස් කරන්න යොමු කළා පින්වතුනි. එනිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ තුල පින්වතුනි මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් අනුකරණය කරමින් ඉස්සරහට යන්න එපා. ඒ තබන තබන පියවරක් පාසා පායාස නිරේගාමි අකුසලයක් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පුතෙක් ප්‍රාර්ථනා කරනවා නම් එම පුතා උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඔබ දුවක් ප්‍රාර්ථනා කරනවා නම් එම දුව වේලුකණ්ඩගේ නන්ද මාතාව වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. වර්තමානයේ අම්මා කෙනෙක් අපේ ළඟට ඇවිල්ලා අපි අම්මට කිව්වොත් අම්මේ ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩකේ නන්ද මාතා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ඒ අම්මා අපිට hina වෙයි පින්තුනි. නමුත් බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් ඇතිවයි මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන තබන පියවරක් පාසා සුගතිය දිසාවටයි ගමන් කරන්න පින්වතුනි. එහෙම නැත්නම් ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වර්තමාන සමාජයේ මතුවෙන ජනප්‍රිය චරිතයන් වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් තබන තබන පියවර අකුසලයේ දිසාවටයි දුගතිය දිසාවටයි ගමන් කරන්න පින්වතුනි. එනම් මේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයන් අපිට දේශනා කළා තියෙන්නේ මේ සමාජයේ අප උදෙසා යහපත තකාමයි එනිසා ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න පින්නතුනේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට විසාකාවේ යම්සේද අනේපිට සිටුතුමා යම්සේද ඒ නකුල මාතා නකුල පියා වේලුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද මේ උතුම් ජීවිතයන් ගත කළේ එහි පරමාදර්ශී ජීවිත එහි පරමාදර්ශය අපේ ජීවිතයට ගන්නවා කියලා. මුලින් චිත්තයක් ඇති කරගන්න මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා දෙවෙනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න තුන්වෙනුව මේ උතුම් පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතය අරගෙන යන්න හතරවෙනුව පින්තුනේ මාන්‍ය ජීවිතයට එන්න දෙන්න එපා මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී අපි සීලය නිසා මාන්නයටපත් වෙනවා සමාධිය නිසා මාන්නයටපත් වෙනවා පින්කම් නිසා දානය නිසා මාන්නයටපත් වෙනවා මේ මාන්නය කියන කාරණය අපේ ජීවිතය තුළ වැඩෙන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. මොකද මේ ධර්ම මාර්ගයේ තුල තබන පියවරක් පියවරක් පාසා අපි හිස් කිරීමක් සිද්ධ කරන්නේ පින්වතුනි. හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යන්නා වූ ගමනක් අපි යන මොනවද හිස් කරන්නේ මුලින්ම අපි අකුසලයේ හිස් කරනවා ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා ඊළඟට කාම රාග පටිගයන් හිස් කරනවා පින්නතුනේ. මේවා හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී මාන්නේ ජීවිතේ ඉස්සරහට එන්න බෑ පින්නතුනේ. නියතමානී භාවයමයි ඔබ තුල වැඩෙන්න ඕන. ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී වෙනවායි කියන කාරණය පින්නතුනේ. මොකද අපේ ගිහි ජීවිත තුල අපි ගොඩාක් දේවල් වලින් අපේ ජීවිතේ පුරව ගන්නවා. දැනුමෙන්, කීර්තියෙන්, තනතුරු වලින්, නිලතල වලින්, සමාජ තත්වයෙන් මේ සෑම දෙයකින්ම අපේ ජීවිතේ පුරව ගන්නවා. දැන් මටත් ගිහි ජීවිතයක් තිබ්බා. ඒ ගිහි ජීවිතේදීත් මේ සෑම දෙයකින්ම අපේ ජීවිත අපි පුරවගත්ත පින්වතුනි. මේවා පිරෙන්න පිරෙන්න තමයි ජීවිතේ වටිනාකම දැක්කේ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධාංශවණය කරනකොට නුවණින් මෙනෙහි කරනකොට අපි දැනගත්තා මේ පුරවගන්නේ අන්තරාකාරී දෙයක් කියලා පින්වතුනි. යම් දවසක අපි පැවිද්ද ලැබලා වනගත වුණාද අපිට කරන්න තිබ්බ එක දෙයයි පින්වතුනි. මා විසින්ම පුරවාගත්තා වූ දේ මා විසින්ම හිස් කිරීමයි පින්වතුනි. මේ ඇස නිත්‍යභාවයෙන් දැකීම තුල පුරවාගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ කනේ මේ නාසය මේ දිව මේ ශරීර මේ මනස නිත්‍යභාවයෙන් දැකීම තුල පුරවා ගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා පින්වතුනි. මෙහෙම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී තමාට තමා අතහැරෙන තැනක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින්නවා කියනවා. හේතුඵල ධර්මයන්ට යටත්ව ජීවිතේ දකින්නවා කියනවා. එනම් මෙතෙන්ටයි අපි මේ යන්න හදන්නේ පින්වතුනි. මෙතෙන්ට යන්න යන ගමනේදී මාන්නය ජීවිතේ ඉස්සරහට එන්න බෑ. මාන්නේ ජීවිතේට එනවා නම් ඒ එන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියයි මමත්වේ දැඩිභාවය. ශේකලේතු සක්කාය දිට්ඨිය ධර්මයේ නාමයෙන් අපි ඇති කර ගන්නවා නම් ඒ හරි අවාසනාවක් බවට පත් වෙනවා පින්වතුනි. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ධර්ම මාර්ගයේදී නිහතමානීභාවය ඔබ තුල වඩා ගන්න. මුලින්ම ඉලක්කයක් ඇති කරගන්න මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා දෙවෙනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න තුන්වෙනි වර උතුම් පරමාදර්ශී ජීවිතාණු ජීවිතේ ගොඩනගා ගන්න හතරවෙනි පින්තුණි මාන්‍ය ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා පස්වෙනුව නිරතුරුව ඔබ දක්ෂ වෙන්න අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය ජීවිතය තුලින් මතු කරගන්න ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් මේ ජීවිතේ කරන්නා වූ පිනෙන් කුසලෙන් විතරක් මේක මතු කරගන්න බෑ පින්වතුනි. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීම තුළම අපි දක්ෂ වෙන්න ඕනේ අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න. මොකද අතීතයේ විපාක නොදුන්න අප්‍රමාණ කුසල් ශක්තියින් අපේ පිටිපස්සේ තියෙනවා පින්වතුනි. ඔබ හිතන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණා කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000යි පින්නතුනි. දැන් මේ අවුරුදු 20000ක් ඔබ පින්කම් සිද්ධ කරනවා. සිල් ආරක්ෂා කරනවා. නමුත් ඔබ සෝවාන් ඵලයටපත් උනේ නෑ පින්නතුනි. අර උපාදාන පත්‍යා භව තෘෂ්ණා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුල මැරෙන වෙලාවේ ඔබ තුල සකස් වෙන්නේ ද්වේෂ සහගත හිතක් පින්නතුනි. ඒ දේශසහගත හිත නිසාම ඔබ කියලා සතර අපායකට වැටෙනවා. නමුත් සතර අපායකට වැටුණාට පස්සේ අර අවුරුදු 20000 කරපු පිනට විපාක දෙන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. අන්න එවැනි විපාක නොදුන්නා වූ කුසල් ශක්තියින් අප්‍රමාණ අපේ පිටිපස්සේ තියෙනවා. ඒ නිසා ඔබලා මේ ජීවිතේ පින්කම් කරන්න කරන්න කුසල් දහම් වඩන්න වඩන්න අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතුවලා එනවා පින්වතුනි. ඔබ මේ ජීවිතයේ අකුසල් පක්ෂය වඩන්න වඩන්න අකුසල් පක්ෂය වඩන්න වඩන්න අතීතයේ විපාක නොදුන්නා වූ අකුසල් ශක්තිය මත් වෙලා යන පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නුවණින් මෙනෙහි කිරීම තුලින්ම ඒ අතීතයේ තියෙනා වූ කුසල් ශක්තිය මතු කරලා ගන්න. ඔබ මේ මොහොතේ මේ හාමුදුරන්ගෙන් බණ වගේ ඔබ සංසාරේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගණනකින් මේ විදිහට බණ අහලා තියෙනවා පින්වතුනි. සමහර අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේලාගෙන් ඔබ බණ බුදුරජාණන් වහන්සේ ගාථා පද තුනක් කියනකම් ඔබ අහන් ඉන්නවා පින්නතුනි. හතරවෙනි ගාථා පදේ කියන්න යනකොට ඔබ නැකිටලා යනවා මට දැන් වෙන රාජකාරියක් තියෙනවා කියලා. නමුත් හතරවෙනි බණපදේ ඔබ ඇහුවා එදා ඔබ සෝවාන් ඵලයටපත් වෙනවා පින්වතුනි. ඒසා ශක්තිමත් තැන් අපේ අතීත සංසාරේ තියෙනවා පින්වතුනි. මෙතන ඉන්න සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා භික්ෂු භික්ෂුණීන් හැටියට උතුම් පැවිදි උපසම්පදාවන් ලැබලා අවුරුදු දසදහස් ගණන් ඒ උතුම් සීලයන් ආරක්ෂා කරලා තිනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම අවුරුදු දසදහස් ගණන් භික්ෂු භික්ෂුණී ශාසනවල පැවිදිලා තියෙනවා. ඒසා ශක්තිමත් කුසල් ශක්තියින් අපේ පිටිපස්සේ තියෙනවා පිළිතුරු. ඒ නිසා නිරේතුරුවම නුවණින් මෙනෙහි කිරීම තුලින්ම මේ කුසල් ශක්තිය මතු කළ ගන්න. ඇස් දෙක පියාගෙන විවේකීව ඉන්න වෙලාවට අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහපු ඇති නුවණින් මෙනෙහි කරන්න. අතීතේ සම්මා සම්බුද්ධ ශාසනවල අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලැබලා ඒ උතුම් පැවිදි ජීවිත ගත කළා නුවණින් සිහිපත් කරන්නේ ඒ වගේ සංසාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ දානයන් එක ගොඩක් කළොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි. ඒසා කුසල් සංස්කාරයන් අපේ පිටිපස්සේ තියෙනවා. එනිසා නුවණින් මෙනෙහි කිරීම තුලින්ම මේ අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න. ඒ කුසල් ශක්තියින් ඔබට මතු කරලා ගනිද්දී පාරමී මදි කියන මුලාවට ඔබ කොටු වෙන්නේ නැහැ පින්නතුනි. මේ කුසල් ශක්තිය අපි මතු කරලා ගන්න දක්ෂ නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතේ කරන පින්කම් වලින් කුසලයේ තුලින් මේක මතු කරගන්න නම් අන්න පාරමී මදි කියන මුලාවට අපි කොටු වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා ඔබට මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ නම් කාරණා තුනයි අවශ්‍ය වෙන්නේ කියලා. මොනවද ඒ කාරණා තුන? පළවෙනි කාරණය සද්ධාව, දෙවෙනි කාරණය වීරය, තුන්වෙනි කාරණය හිලියොතක් පිංගතුනි. මේ කාරණා තුනෙන් ඔබ පරිපූර්ණ නම් ඔබට මේ ජීවිතේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පාරමී කතාවක් අපිට මෙතනදී කියන්නේ නැහැ පිංගතුනි. ඇයි පාරමී කතාවක් කියන්නේ නැත්තේ? අදාළ පාරමී අපි සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන ආපු ගමනේදී අපි පූර්ණ කළයි කියන පින්වතුනි. ප්‍රශ්නේ වෙලා තියෙන මේ සංස්කාර ශක්තිය මතු කරලා ගන්න සද්ධාවේ දුර්වලතාවය. සද්ධාවෙන් පරිපූර්ණ වෙච්ච තැනදී අන්න යා නුවණින් මෙනෙහි කිරීම තුළ මේ අතීත සංස්කාරයන් මතු කරලා ගන්න දැන් මගේ පැවිදි ජීවිතයේ මන් ධර්මයෙන් එක දශමයකෝ අවබෝධයක් ලබලා තියෙනවා නම් ඒ දශමයකෝ අවබෝධය ලැබුවේ මේ ජීවිතේ කළා වූ කුසලයෙන් පිරෙන් විතරක් නෙමෙයි පින්වතුනි. අපි ගිහි ජීවිත ගිහි කාලවල වල පන්සල් වලට ආරණ්‍ය වලට සම්බන්ධ වෙලා ස්වාමි වහන්සේලාගේ ඇසුර ලැබමින් කළා වූ අප්‍රමාණ පින්කම් කුසල් ධර්මයන් වඩාගෙන යද්දී අපිට නොතේරෙන ආකාරයෙන් අයෝමය ශක්තියක් අපේ ජීවිතයට ඇදිලා ආව පින්වතුනි. දැන් මේ මොහොතේ ඉඳන් ඒ ශක්තිය කොහෙන්ද ආවි කියලා කල්පනා කරද්දී මම තේරුම් ගත්තේ අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තියයි ඒ මතුවලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, පින්කම් කරන්න බය වෙන්න එපා, කුසල් දහම් වඩන්න බය වෙන්න එපා. නුවණින් මෙනෙහි කරමින් නුවණින් මතු කරගනිමින් හැකිතා පින්කම් කුසල් දහම් වඩමින් අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න පින්තුනි. පළවෙනිම අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. දෙවෙනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. තුන්වෙනි වර උතුම් පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. හතරවෙනුව මාන්නේ ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. පස්වෙනුව මේ ජීවිතේ කරන්නා වූ පින් තුලින් කුසල් ශක්තිය තුලින් අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න. මේ ආකාරයෙන් ධර්ම මාර්ගයේ වඩමින් පින්තුනේ අපි දැන් යන්න යන්නේ කොතෙන්ද මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න. මේ ජීවිතේදී උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා පින්තුනේ. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ අතල සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින. පළවෙනි කාරණය මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ අතල සද්ධාව. තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බලන්න මේ මොහොතේ අපි ලබන්නා වූ මේ සැනසෙල්ල කවුරුන් නිසාද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත උපදිනවා කියලා අපි දැනගත්තේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. මේසා දුකෙන් පිරුණ සතර අපායක් තියෙනවා කියලා අපිට පෙන්වුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන සැපයට යන්න පුළුවන් පාර පෙන්වුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය මතු කළ දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පිංගතුනි. බලන්න මේසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොයිසා දුක්ඛන්දරාවක් විඳින්නේ නැද්ද? අපි බුදුරජාණන් වහන්සේ කියලා දකිද්දී අර සිදුහත් කුමාරයා කියන තැනින් නවතිනවා පිංගතුනි. නමුත්ින් එහාර සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතාපු ගමනේදී ඒ කළා වූ අප්‍රමාණ කැපවීම නුවණින් දකින්න පිංගතුනි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ පිංගතුනි. උන්වහන්සේ සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ ගාණක් දස පාරමී ධර්මයන් පුරමින් ගමන් කරනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දුන්න ආනන්ද මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්න ආනන්ද මේ ආකාශයේ තරුකට පරාද වෙන තරමට මං ඇස් ගලව ගලවා දන් දුන්නානන්ද මේ මහා මේරුවේ උස පරාද වෙන තරමට මං ඔටුනු පැලඳා වූ හිස් දන් දුන්නානන්ද මට විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණද මේ සෑම දෙයක්ම දන් දුන්නානන්ද කුමක් උදෙසාද ඔබ මම මේ මොහොතේ ලබන සැනසෙල්ල ලබා දී මුදෙසා පින්තුනේ ඉන්පස්සේ සිටුවත් කුමාර හැටියට උත්පත්තිය ලැබෙනවා. අර රම්මේ සුරම්මේ සුබ මාලිකා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා. උදේට එළියට දාන කෙළපිඩක් වගේ සියල්ල අතහැරියා. කවුරුන් උදෙසාද පින්වතුනි ඔබ මම මේ මොහොතේ ලබන මේ සැනසෙල්ල ලබා දීම උදෙසා ඉන්පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරන ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ මාර්ගය දැනගන්න කෙනෙක් හිටියේ නෑ මං දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ ආනන්ද එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්න ආනන්ද එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ ආනන්ද උදරය අතගාද්දි පිටකොන්දයි යහුනේ පිටකොන්ද අතගාද්දි උදරයයි යහුනේ ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද සමහර දාට මං එක කඩලෑටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ ආනන්ද මං දැන් කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ. මං බඩගාමින් බඩගාමින් ගිහිල්ලා අර ගොපලු රෑන් ළඟට ගොපලු ගාල් ළඟට යනවා. ගොපළු දරුවා ඈතට යනකම් ඉඳලා හරක්ගේ තනපිරු වලට කට කියලා මං කිරි උරලා බොනවා. මේ හරක් පයින් ගහන වෙලාවේ මං සතිය දෙක මේ ගවගාල් වල කලන්තේ දාලා වැටිලා ඉන්නවා. මට සිහිය එනකොට බඩගා ගන්නවත් පනේ ආනන්ද. මං ඒ හරක් ගාලේ හරක් පැටව දාලා තිබ්බේ කහපාට අසූචි වළඳනවා ආනන්ද. ඒ කහපාට අසූචි වළඳද්දිත් මට අකුල දුගදා දැනුනේ නැහැ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ හරක් පැටව දාපු කහපාට අසූචි වළඳද්දී බෝධි සත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පින්වතුනි ඔබට මටත් මේ සැනසෙල්ල ලබා දී මුදෙසාමයි අවසානයේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තය අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා පින්වතුනි මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මං සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැටින්නේ නැහැ කියලා. මොකද්ද මේ කරන්නේ පින්තුනේ? ජයශ්‍රී මහා බෝධි මූලෙදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවා පින්තුනේ. ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාවත් හැරුණා. වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. සංඥාව, චේතනාව, විඥානයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතය මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්න. එනම් බලන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යය බෝධිසත්වය අවබෝධ කරගන්නේ පිංගතුනේ ජයස්සේ මහා බෝධි මූලදී ජීවිතේ මරණයට දාලා පිංගතුනේ ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබ මමත් මේ භුක්ති විඳින්නේ එහෙමනම් ඔබ නුවණින් ගලපලා බලන්නේ ඒ බෝධිසත්වය ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී උන්වහන්සේ මහා සාගරයේ පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නා නම් ආකාශයේ තරු පරාද වෙන තරමට ඇස් ගලව ගලවා දන් දුන්නා නම් මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද පිංගතුනි ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද නුවණින්ම දකින්න නුවණින්ම මෙනෙහි කරන්න මේ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පින්නතුනි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ මේ ආකාරයෙන් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට උන්වහන්සේ මොකක්ද කරන්නේ ඔබටත් මටත් නිවනේ මාර්ගයමයි උන්වහන්සේ කියලා දුන්නේ අවසාන පිළිනිවන් මංචකේ සැතපීලා අවසාන වචනේ හැටියට මොකක්ද උන්වහන්සේ ලෝකෙට කියන්නේ පින්නතුනේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මොනවාද මේ සියලු සංස්කාරයෝ කියන්නේ පින්නතුනේ මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා මේ සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ඒ නිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ අවසාන වචනේදී ලෝකයාට කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ පින්වතුනි. ඇයි උන්වහන්සේ එහෙම නොකිව්වේ? උන්වහන්සේ කිව්වනම් අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පීඩනවා පින්නතුනි. පින්කම් කරලා අපි මේ දිව්‍යතලයට යනවා. නමුත් අනාගතයේදී අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර පායට වැටෙනවා පින්නතුනි. එනම් බලන්න තව අවුරුදු ලක්ෂ ගණනක් හෝ ගිහිල්ලා ඔබ මමත් සතර පායට වැටෙනවා දකින්න බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ. බලන්න කොයිසා මහා කරුණා ගුණයක්ද බිමතුනි මේ මහා කරුණාව දකිද්දි කුමක්ද අප තුල සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අයෝමය මහා කරුණා ගුණය කෙරෙහි සද්ධාව පින්වතුනි මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ මේ තිරිසන් සතුන් වට කරගෙන කන්න දෙනවා කියන කාරණේ නෙමෙයි. බුදුරයන් වහන්සේ කවදාක්වත් බල්ලන් බලලුන් වට කරගෙන කන්න දෙන්න ගියේ නෑ පින්තුනි. බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ගෙන් උපස්ථානයක් ලැබලා ඒ තිරිසන් සතුන් සුගතියට යන පාර තමයි බුදුරජාණන් වහන්සේ සකස් කළ දුන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ පාත්‍රයේ දාන ටික වන්දලා ඉතුරු ඉඳුල් ටික කවදාක්වත් සතෙකුට දෙන්න කියලා අපිට කියලා නෑ පින්තුනි. ඒක සතුන් නැති ගලාගෙන යන ජලයකට දාන්න. එහෙම නැත්නම් තනකොළ නැති පොළවකට දාන්න කියනවා නිසා සතෙකුට දෙන්න කියලා අපිට කවදාවත් පැවිද්දන්ට භික්ෂූන් වහන්සේලාට කියලා නෑ පින්වතුනි. මොකද අපි සතෙකුට ආදී කෑම ටික දැම්මොත් හෙටේ සතා නැවතෙනවා. අනිද්දායා තව කෙනෙක් එක්ක එන්න පුළුවන්. මෙහෙම ඇවිල්ලා අතීතයේ භික්ෂූන් වහන්සේලාට තිරිසන් සතුන් නිසා කාමයන් සකස් වුණා පින්වතුනි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව කියන්නේ තිරිසන් සතුන් වට කරගෙන කන දෙනවා කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සකස් වෙන්නේ පිංගතුනේ උන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් දකිනවා මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම මිනිසෙක්ම මට සංසාරේ අම්මා වෙලා තාත්තා වෙලා කියනවා දරුවෙක් ඥාතියෙක් වෙලා කියනවා කියලා මේ සතර අපායේ പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ නිරේ අසුර ලෝකේ ඉන්න සෑම සත්වෙක්ම මට සංසාරේ දරුවෙක් වෙලා තියෙනවා අම්මා තාත්තා වෙලා තියෙනවා ඥාතියා වෙලා තියෙනවා කියලා උන්වහන්සේ දකිනවා මේ සෑම දිව්‍ය තලයකම බ්‍රහ්ම තලයකම ඉන්න දෙවියෙක් බ්‍රහ්මයෙක්ම සංසාරේ මට අම්මා වෙලා තියෙනවා තාත්තා වෙලා තියෙනවා දරුවෙක් වෙලා තියෙනවා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා උන්වහන්සේ දකිනවා මේ උතුම් දැක්ම තුලයි ඒ බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය පැතිරෙන්නේ පින්වතුනි. එනම් මේ මහා කරුණා ගුණය කෙරෙහි වූ අයෝමය සද්ධාව තුල අපි ඉස්සෙල්ලාම නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පින්වතුනි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියේ උපතක් ලැබීම සඳහා පමණයි පින්වතුනි. මේ සද්ධාවත් විදර්ශනා නුවණින් දැක්කේ තනයි අතල සද්ධාව සකස් වෙන්නේ සද්ධාව විදර්ශනා නුවණින් දකින්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පින්තුනි ඒකට කියන්නේ අමූලිකා සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ මහපටැඟිල්ලේ නියසිලට මහ පොළවෙන් පස් ටිකක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ නියසිලේ කියන පස් ප්‍රමාණයටයි කියලා පිළිගත්තා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ මේකෙන් කියන්නේ මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එනම් බුදුරජාණන් වහන්සේ Tamange මේ මහපට ඇඟිල්ල නියසිලට අරන් පෙන්නන පස් ටිකෙන් ලෝකයාට බලවත් අනතුරු හැඟවීමක් කරනවා පින්වතුනි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයිමත් දේශනා කරනවා සද්ධාව කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් මේ ලෝකේ නෑ පින්වතුනි. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජකම ඔබට තියෙන්න පුළුවන්. ඒ සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා පින්වතුනි. බලන්න සක්විති රජකම කියන්නේ කොයිසා ඉසුරුමත් තැනක්ද පින්වතුනි. සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ අවුරුදු 84000ක ආයුෂ තියෙන කාලේ මිනිස්යාට දිව්‍ය තලයකින් පංච කල්යාණයෙන් බබලන දිව්‍යාංගනාවක් ස්ත්‍රී රත්නයේ හැටියට මේ මනුස්ස ලෝකෙට බහිනවා පිංගුතුනි. එයාට එල්දියෙන් යන ඇතෙක් හම්බ වෙනවා එල්දියෙන් යන අස්වැක් හම්බ වෙනවා. මහා පොළොවේ යට තියෙන ඕනම සම්පතක් නුවණින් දකින්න පුළුවන් පුරෝහිතෙක් හම්බ වෙනවා. මුළු ලෝකේම දිග්විජය කරන්න පුළුවන් පුතුන් දහසක් ලැබෙනවා කියන මේසා අසිරිමත් සැපයටත් වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් මේ ශ්‍රද්ධාව කියන කාරණය එසේ මෙසේ ලේසි දෙයක් නම් වෙන්න බෑ පින්වතුනි. එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව සකස් වෙන්න නම් කාරණා තුනක් ඔබ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා. මොකක්ද ඒ කාරණා තුන? පළවෙනි කාරණය කල්යාණ මිත්‍රාශ්‍රය පින්නතුනි. දෙවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙලී කිරීම. මේ කාරණා තුනමයි ඔබ තුල සද්ධාව සකස් වෙන්නේ. එනිසා ඔබ පන්සල් යමින්, දන් දෙමින්, සිල් සමාදන් වෙමින්, මෛත්‍රිය වඩමින් නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම ජීවිතයට එකතු කරගන්නවා. මේ කාරණා තුන ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් පින්වතුනි සද්ධාව ඔබ තුල මෝදු වෙන්නේ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්වතුනි. ඒ මහත්යා සීපද පහ ආරක්ෂා කරන මහත්ෙක්. සෑම මාසෙකම පන්සලට සලාක දාන දෙන මහත්ෙක්. අපි දකින විදියට අපි කියන විදියට මේ මාත්‍යා හොඳ බෞද්ධ සද්ධාවන්ත මහත්ෙක් පින්වතුනි මේ මහත්යාර සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්ෙක් පින්වතුනි සුනාමි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටිය ඇතුලේ මේ රැළට යට වෙලා මේ රැළෙන් මේ මහත්යා මතුවෙනකොට ඒ මහත්යා කියනවා එක පාටම යාට හිතුනේ බුදුරජාණන් වහන්සේ බොරු ධර්ම රත්නය බොරුයි කියලා මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලයි ඒ මහත්තයාට හිතුණේ. බලන්න පළවෙනි රැළේදීම තෙරුවන්ගෙන් බැහැරට ගියා මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා. දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වුණා. දෙවෙනි රැළනුත් මේ මාත්‍යා මතු වෙනකොට එයා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ගියා කිසිම කුසල් හිතක් මතුනේ නැහැ කියලා. මොකද පළවෙනි රැළේදීම සද්ධාවෙන් බැහැරට ගියා ඊට අදාළව අකුසල් සිත් මතුනේ. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ පින්තුනේ. මේ මහත්තයා අදක් කියනවා මං එදා මැරුණා නම් මං කොයි ලෝකෙට යයිද කියලා මමවත් දන්නේ නැහැ කියලා. ඒ සද්ධාව තිබිලාද? සද්ධාව තිබිලා නැහැ පින්තුනේ. සිල්පදකාරයෙක් පන්සල් ගිය අදම් දුන්නා. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි පින්නතුනි. දැන් ඈත ගම්මානයක එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා තමයි ගමේ සිල්පිරිසේ නායිකා 25 දෙනෙක් විතර පොයදාට සිල් ගන්නවා. මේ අම්මා තමයි සිල්පිරිසට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ. මෙහෙම ඉන්නකොට මේ අම්මා රෝගාතුර වෙනවා. රෝහල් ගත කරනවා. දැඩි සත්කාරයක එක ගන්නවා. දැන් මේ අම්මා හිතනවා ඇත්තටම මේ අම්මා මැරෙයි කියලා. මේ අම්මා මැරෙයි කියලා හිතුන වෙලාවේ ඒ අම්මා කියනවා හාමුදුරනේ මම මැරෙන්න කැමතිුනේ නැහැ. මරණය කියන කාරණය මේසා බියක් කියලා මම නම් දැනගෙන හිටියේ නෑ හාමුදුරුවෝ කියන. නමුත් මේ අම්මත් එදා ඒ විදිහට මැරුණේ නෑ පින්වතුනි. එදා ඒ අදත් ඒ අම්මා කියනවා හාමුදුරනේ මං එදා මැරුණා නම් මං කොහේ යයිද කියලා මමවත් දන්නේ නැහැ මොකද ගැටෙන සිතෙන් වියකරු සිතෙන්මයි හිතියේ පිනක් කුසලයක් මතකට ආවේ නැහැ. සද්ධාව තිබිලාද? සද්ධාව තිබිලා නැහැ පින්තුනි. අමෝලිකා සද්ධාව තුලයි ඉඳලා තියෙන්නේ. මොකෝ පන්සල් ගියා සිල් සමාදන් වුණා. නමුත් කල්යාණ මිත්‍රාස්සේ සද්ධාම සමනේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි පින්තුනි. ඒ නිසා නිරේතුරු ඔබ මේ අමෝලිකා සද්ධාම හඳුනගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ නියසිලට අරන් පස් ටිකෙන් පෙන්වන්නේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ. ඒ කියන්නේ මෙපමණයි සද්ධාව ඇති කරගන්නේ. ඒ නිසා මේ කාරණය තමා තුළින් මතු කරගනිද්දී නිහතමානීභාවය ගොඩාක් උපකාරී වෙනවා පින්වතුනි. මොකද ඔබ තුල සද්ධාව සකස් වුණා නම් ඔබ කවදාක්වත් මැරෙන්න බය වෙන්නේ නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කියනවා සද්ධාව සකස් වුණ කෙනා මැරෙන වෙලාවේ එයාට බුදුරජාණන් වහන්සේගේ රූපකාය මැවිලා පේනවා පිංගතුනි. දෙවියන් දිව්‍ය තලවල ඉඳන් එයාට අඬ ගහනවා මැවිලා පේනවා. මේ ආකාශයේ පුරාවට පාවඩයක් එළලා තියෙනවා එයාට මැවිලා පේනවා. ලස්සන ආලෝකයන් ලස්සන මල්ගම මැවිලා පේනවා පිංගතුනි. මේ සුගතියේ සංඥා දකින වෙලාවේ එයා සාදුකාර දෙමින් සිනාසෙමින් මැරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා නිරේතුරු අමෝලිකා සද්ධාව හඳුනගන්නේ අමෝලිකා සද්ධාව අපි වරන් යන්නේ දුගතියටයි පින්නතුනි. සද්ධාව අපි වරන් යන්නේ සුගතියටයි. දැන් අපි යන්න හදන්නේ කොතෙන්දද? සුගතිය දුගතිය දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නයි අපි යන්නේ පින්නතුනි. එතෙන්දී අපි දක්ෂ වෙන්න ඕනේ සද්ධාව විදර්ශනා නුවණින් දකින්න. සද්ධාව විදර්ශනා නුවණින් දකිද්දී පින්නතුනි මම මතක් වෙලා අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙට ගියා කියලා. බලන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා පින්වතුනි. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා. බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච වෙලාවේ අපේ බෝධිසත්වයින් තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පින්නතුනි. ඒ ඒ වෙලාවේ ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පින්නතුනි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පින්නතුනි. ඉන් පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබලා දෙනවා පින්නතුනි. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ ලබලා දෙද්දී ඒ බෝධිසත්වය තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පින්වතුනි? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පින්වතුනි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පින්වතුනි. ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පින්වතුනි. ඉන් පස්සේ බලන්න සංසාරයට බහිනවා අර මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පින්වතුනි? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි පින්වතුනි. ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. ඉන්පස්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නවා. අවසානයේ අර පිරිණිවන් මංචකේ සැතපුණ වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා පින්වතුනි. බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය ඇති කරගන්න බෝධිසත්වය කොයිසා කැපවීමක් කළාද පින්වතුනි. සාරා සංකල්ප ලක්ෂ ගානක් කැපවීමෙන් ලැබපු ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා. ඒ වගේ මේ සාරා සංකල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා අවබෝධ කොට වදාළ සම්මා සම්බුද්ධ ඥානය පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයටපත් වුණා. දැන් ඔබ ඇස් දෙක පියාගෙන මුලින්ම බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් මෙනෙහි කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ අනන්ත වූ බුදු ගුණයන් මෙනුවණින් මෙනෙහි කරන්න. අනන්ත වූ බුද්ධ ඥානයන් නුවණින් මෙනෙහි කරන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ අනන්ත වූ බුද්ධ ඥානය නුවණින් මෙනෙහි කරන් දැන් බුද්ධාංශතියෙන් ඔබේ ජීවිතේ පිරීලා පින්වතුනි දැන් ඔබ හිතන්න ඔබ නිරේතුරුව බුද්ධාංශතිය පුහුණු කරන කෙනෙක් කියලා ඔබ බුද්ධාංශතිය පුහුණු කරලා ඔබ চিරාත් කාලයක් දීර්ඝාෂයතුව ජීවත් වෙලා දැන් මැරෙන වෙලාව වෙනවා පින්වතුනි මැරෙන වෙලාවේ අවසාන චුතිසිතට එක පාට ඔබ බුද්ධාංශතිය පුහුණු කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය මැවිලා පේනවා පින්වතුනි. නැත්නම් එක පාට ඔබට බුදු ගුණයක් බුද්ධ ඥානයක් සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙන මොහොතේම මොකද වෙන්නේ? ඔබ සුගතියේ උප්පත්තියක් ලබනවා පින්වතුනි. එච්චරයි ඊට වඩා දෙයක් නැහැ. නමුත් ඒ ලැබුවා වූ සුගතියේ උපත අනිත්‍ය උදයක් පින්වතුනි. ඔබ ආයිමත් කවදා හරි සතර අපායන්ට ඇදගෙන වැටෙනවා පින්නතුනි. ඒ නිසා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සද්ධාවත් විදර්ශනා නෝනින් දකින්න. සද්ධාව විදර්ශනා නෝනින් දකිද්දී මුලින්ම ඔබ බුද්ධාංශතියෙන් ජීවිතේ පුරෝගෙන ඊළඟට ඔබ නුවණින් දකින්න අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් හිටියා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවී ගියා කියන කාරණේ දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ හිටියා ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයට පත් වුණා කියලා නුවණින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත් වුණා නුවණින් දකින්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී කාපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඨකලාගේ ලෝකයේ නුවණින් දකින් අන්න බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දැක්ක වෙනවා පින්වත්නි. එතෙන්දී ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන ඒ උතුම් ධර්මතාවයන්ට බැඳී යන්නේ නැහැ පින්වත්නි. එතෙන්ට බැඳී ගියොත් සුගතිය උපත කිසිම කතාවක් නැහැ. මොකද ඔබ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ දානකදී මේ බුද්ධානුස්සතිය උපාදානය කරගෙන අප්‍රමාණ සුගතියේ සැප විඳලා තියෙනවා පින්වතුනි. නමුත් ඒ සුගතියේ සැපය අනිත්‍ය උදාමතාවයක්. එනිසා නිරේතුරුවම මේ බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා අතුරුදහන් වුණා වගේ මේ ගෞතම ශාසනය කවදා හරි අතුරුදහන් වෙනවා අනිත්‍ය වූ ධර්මතාවයක් අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පිරිනිවී ගියා වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා අනිත්‍ය වූ ධර්මතාවයක් අතීතයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස කෝටි ප්‍රකෝටි ගාණක් අතුරුදහන් වෙලා ගියා වගේ වර්තමානයේ වැඩ සිටින මහා සංඝරත්නයත් අතුරුදහන් වෙලා යනවා අනිත්‍ය වූ ධර්මතාවය. එනම් මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් දැකීමයි විදර්ශනා නුවණ පින්වතුනි. එනිසා නිරේතුරුවම මුලින්ම අමෝලිකා සද්ධාව අඳුනගන්න. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව ශක්තිමත් කරගන්න. සද්ධාව ශක්තිමත් කරන්නේ නැතුව සදා විදර්ශනා නුවණින් දකින්න යන්න එපා පින්නතුනි. ඒ නිසා සද්ධාව තුල ශක්තිමත් වෙලා ඊළඟට සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. දැන් ඔබ සද්ධාව තුල ජීවත් වෙන කෙනෙක් නම් මැරෙන වෙලාවේ එකපාරට ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය සීපත් වෙලා ඔබේ ආස්වාදයේ තුල ඉඳලා සුගතියේ උපතක් ලබනවා. නමුත් ඔබ සද්ධාව විදර්ශනා නුවණින් දැකලා පුරුදු කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අරමුණු වුණත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියන කාරණය ඔබ දකිනවා පින්වතුනි. ඔබ මාර්ගඵලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උපත්ති ලබන. දැන් මට මේ මොලා මේ මොහොතේ එකපාරට බුදුරජාණන් වහන්සේගේ රූපය සිහිපත් වුණොත් ඊළඟ චිත්තය සකස් වෙන්නේ අර පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන අලුතික ධාතුන් වහන්සේලා ටික සිහිපත් වෙලා පින්වතුනි. ඊළඟ චිත්තය සකස් වෙන්නේ ඒ ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියන චිත්තය සකස් වෙලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ උතුම් ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින්න බය නම් කවදාකවත් අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ පින්වතුනි. මොකද මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන්න. සද්දා, වීර, සති, සමාධි, ප්‍රඥා සම කරගන්න ඕනේ. එහෙනම් සද්ධාම වැඩෙන්න ඕනේ මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගෙන පින්නතුනේ. අපි මේ ප්‍රඥාව මෝදු වෙන්න නම් අනිවාර්යයෙන්ම සද්ධාව විදර්ශනා නුවණින් දකින්නම වෙනවා. අපි සද්ධාව විදර්ශනා නුවණින් දකින්න බය වෙන මොහොතක් පාසා මේ පැත්තෙන් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිම දුර්වල වෙන අය පින්නතුනි. එනිසා අපි හැමදාම සද්ධාන්සාරී ධම්මාන්සාරී තැන දෙකේ හිර වෙලා ඉන්නයි අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මූලිකා සද්ධාව හඳුනගන්න, කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව ශක්තිමත් කරගන්න, සද්ධාවත් විදර්ශනානුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න, එතනයි අතල සද්ධාව පින්නතුනේ. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න කියනවා. සීලය ආර්ය සීලයක් හැටියට කියන්නේ පින්තුණි සීලය විදර්ශනා නුවණින් දකිනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් වෙදි එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්නතුනි. ඒසා සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. ඒ සෑම සිල් සමාදන් වීමකින් අපි බලාපොරොත්තු උනේ මොකද්ද? සීලේ ආස්වාදයට බැඳී ගියා පින්නතුනි. සුගතියමයි අපි බලාපොරොත්තු උනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලයක් විදර්ශනා නුවණින් දකින්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන නිත්‍ය සීලය මොකද්ද? පංච සීලය පින්වතුනි. එනිසා සෑම උදෑසනකම සීල්පද පහ හොඳින් සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සීලය S2 වගේ ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරන්න. ආවර්ජනය කරමින් සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මොනවද සීලයෙන් ලැබෙන ආනිසංස මොනවද? අපි මොන සීලේ සමාදන් වුණත් අපිට ලැබෙන ආනිසංස මොනවද? එක සුගතිය උපදිනවා. දෙක සිහි මුලා නොවී මැරෙනවා. තුන කීර්තිරාවේ පැතිරෙනවා. හතර ඕනෑම සබාවක් ඉදිරියට අපි නොබියව යනවා. මේ කියන ආනිසංසයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියට වැටෙන්න පුළුවන්. කොච්චර සීමුලා නොවි මැරුණත් ආයිමත් අපි සීමුලාවටපත් වෙන්න පුළුවන්. මේ මොහොතේ මේ කීර්තිරාවය කොච්චර පැතිරුණත් ලබන සතියේ මේ කීර්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. මේ මොහොතේ අපි කොච්චර සබාවන් ඉදිරියට නොබියව ගියත් හෙට දවසේ දුස්සීලභාවයටපත් වුණොත් සබාවන් ඉදිරියට යන්න බිය ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ සීලේ ආනිසංස අනිත්‍යයි පින්තුනේ. එහෙනම් මේ අනිත්‍ය වූ ආනිසංස අනිත්‍ය වශයෙන් දැකීමයි ආර්ය සීලය කියන්නේ. එහෙමනම් ඔබ සීල් සමාදන් වෙලා ඔබට නැවත දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්‍රියා වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටෙන හැටි සිහිපත් කරන්න. සීල් සමාදන් වෙලා ඔබට නැවත මිනිසෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ ඇති සිහිපත් කරන්න. සීල් සමාදන් වෙලා ඔබට නැවත බ්‍රහ්මේක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වෙල කල්ප ගණන් ජීවත් වෙලා ආයිමත් සතර අපායට වැටුණ ඇති සිහිපත් කරන්න. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා පිංගතුනේ. මේ ආස්වාදයට ආනිසංසයට බැඳෙන්න එපා සංස්කාරයෝ අනිත්‍ය වූ ධර්මතාවයක් අනිත්‍ය වූ ධර්මතාවයන්ට බැඳෙන මොහොතේම දුකටයි බැඳෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා සෑම උදෑසනකම සිල්පද පහ සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරන්න ආවර්ජනය කරමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න නුවණින් දකින මොහොතක් පාසා විදර්ශනා නුවණයි ප්‍රඥාවයි බව නිරෝධය දිසාවටයි ඔබ යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලේ දෙවෙනි කාරණය පින්වතුනි මේ සීලේ භයානක තැනක් තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. මොනවද මනෝ කර්ම කියන්නේ? අකුසල මූලයන් පින්වතුනේ. ඒක කෙටියෙන් කියනවා නම් ලෝභ, ద్వේෂ, මෝහ කියන කාරණා පින්වතුනේ. ඔබ හිතන්න ඔබ 15ක පොයදාට උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා කියලා. ඔබ දැන් සිල්පදාට හොඳින් ආරක්ෂා කරනවා පින්වතුනේ. හවස් වෙනකොට ඔබ තුලින් ද්වේෂයක්, කේන්තියක්, ක්‍රෝධයක් සකස් වෙනවා. ද්වේෂය සකස් වෙද්දී ඔබ බලනවා සිල්පදය දුර්වල වුණාද කියලා. සිල්පදය දුර්වල වෙලා නැහැ පින්නතුනි. දැන් ඔබට හරි සතුටුයි. ඔබ සවස සිල්පවාරණය කළා අද මං හොඳින් සිල් සමාදන් වුණා කියලා සතුට සිතින් ගෙදර යනවා පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ඔබ ගෙදර යන්නේ කියලා පින්වතුනි. එමනම් බලන්න අපි සීලය තුල නිරතුරුව ඉන්නේ බලවත් මනෝ කර්මයන් සිද්ධ කරමින් පින්වතුනි. ඒකයි මේ සීලේ ශක්තිය මතු කරලා දෙන්නේ නැත්තේ පින්වතුනි. බලන්න වර්තමාන සමාජයේ 15ක පොයදාට කී ලක්ෂයක් අපේ රටේ සිරි ගන්නවද කියලා. ඒ ප්‍රමාණය ගමිද්දී කොයිසා ඉදිරිගාමී පිරිසක් ගිහි සමාජය තුලින් මතුවෙන්න ඕන. එහි දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්ලභතාවය සකස් වෙන්නේ කුමක් නිසාද? සීලේ ශක්තිය මතු කළ දෙන්නේ නැහැ පින්වතුනි. ඇයි සීලේ ශක්තිය මතු කළ දෙන්නේ නැත්තේ? අපි කාය කර්ම, වචී කර්ම ගැන හිතනවා බලවත් මනෝ කර්මයන් අමතක කළා දාන්න. දැන් ඔබ හිතන්න ඔබ අද උදේ පාන්දර සිල්පද පහ සමාදන් වුණා කියලා. දැන් මේ මොහොතේ ඒ සීලය ආවර්ජනය කරද්දී ඔබට සතුටු වෙන්න පුළුවන් මං අද හොඳින් සිල්පද පහ සම ආරක්ෂා කළා කියලා. නමුත් සිල්පද පහ ආරක්ෂා කිරීම තුලින් ඔබ තුල රැකිලා තියෙන්නේ මොනවද? කාය කර්ම, වචී කර්ම. ඒ දෙක රැකුණත් ඔබ හිතන්න ඔබ අද දවස පුරාවට කොච්චර ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලි ඇති කරගන්න ඇද්ද කියලා. එනම් බලන්න ඔබ සීලය තුල ශක්තිමත් වෙලා තියෙන්නේ බලවත් මනෝ කර්මයන් සිද්ධ කරමින් පින්නතුනේ. ඒකයි සීලේ ශක්තිය අපිට මතු කරලා දෙන්නේ නැත්තේ. ඒ නිසා ඔබ මොන සීලයේ සමාදන් වුණා මේ අකුසල මූලයන් ලෝභ ద్వේෂ මෝහයන් ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. මේ ලෝභ සිතුවිලි, ద్వේෂ, මෝහ සිතුවිලි සකස් වෙන මොහොතක් පාසා ඔබ සමාදන් වුණා වූ සීලයට වඩා බලවත් අකුසලයක් සිද්ධ වුණා කියන කාරණය නුවණින් දකින්න පින්නතුනි. එතනින් දෙවෙනි කාරණේ සීලේ තුන්වෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්පද පහ සමාදන් වෙන්න ඕනේ. මේ සතර අපාය කෙරෙන් බිය ඇති කරගනිමි. මේ සතර අපාය කියන්නේ පින්වතුනි සිල්පද බිඳගත් අයගේ ලෝකයයි පින්වතුනි. දැන් මේ අපේ සතර අපායෙන් අපේ මස් ඇහැට පේනවා මේ තිරිසන් ලෝකෙ පින්වතුනි. මේ තිරිසන් ලෝකයේ බල්ලෙක්, හරකෙක්, එළුවෙක්, ඌරෙක්, කුකුලෙක් ගන්නකෝ ඔය කවුද පින්වතුනි? පෙර ජීවිතයක ලස්සන මිනිසෙක් පින්වතුනි. ලස්සන මිනිස් ජීවිතයක් ලබලා ಗುಣදහමක් රැක්කේ නැහැ, සීලයක් ආරක්ෂා කළේ නැහැ. මැරෙනවා කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. මැරෙනවා කියන කාරණේ දැනගත්තේ මැරෙන්න යන වෙලාවෙ පින්වතුනි. සීයට නගා ගන්න කුසලයක් නැහැ. ගැටෙන හිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා. දැන් ගොඩේමක් නැහැ. මොකද දැන් මේ සතුන් තුල අකුසල් මූලයන්මයි වැඩෙන්නේ. දුකෙන් දුකට දුකෙන් දුකට වැටෙනවා පින්වතුනි. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතේ ලස්සන මිනිසෙක් පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම ඔබ මේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගන්න. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්වතුනි. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යා මිනි මරුපු මහත්ෙක් පින්වතුනි. මේ මිනි මරුපු මහත්යා ජීවිතයේ අවසාන කාලේ ගොඩාක් රෝගීව ඉඳලා මිය පරලව යනවා. මේ මහත්මයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ මැරිච්ච මහත්මයා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඊරියකගේ කුසේ ඌරු පැටියෙක් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. දැන් මේ උහුරු පැටියා මාස 6න් මාස 6ට මැරුම් කන ඇති පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය තිරිසන් කුලයේ සතෙක් ඉපදුනාට පස්සේ එකම කුලේ ආත්මභාව 500ක් විතර එක දිගටම ඉපදෙනවා කියලා පින්වතුනි. මොකද හරකෙක් මැරෙන වෙලාවේ හරකට උපාදානය වෙන්නේ හරක් පැලමයි හරකෙක් වෙලාම ඉපදෙනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුලාට උපාදානය වෙන්නේ කුකුල් රැළමයි කුකුලෙක් වෙලාම ඉපදෙනවා. ඒ වගේ මෙවැනි තිරිසන් සතුන් එක දිගට ආත්මභාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියනවා. එනම් බලන්න අර මිනී මරපු මහත්තයා අර ඊරියකගේ කුසේ ඌරු පැටියෙක් වෙලා ඉපදුනේ ඇයි? දැන් ඒ ඌරු පැටියා මාස 6න් මාස 6ට මැරුණු කකා ඉදිරියට යනවා පින්තුනේ. එනිසා මේ දුස්සීල භාවයේ භයානක කටුක ඵලයන් ජීවිතය තුලින් දකින්. දකිමින් සීලය තුල ශක්තිමත් වෙන්න පින්තුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජූරිය තමා තුලයි තියෙන්නේ කියලා. අවසාන විනිශ්චය අවසාන තීන්දුව තමා තුලයි සකස් වෙන්නේ කියලා. ඒ නිසා තමා තුල සකස් වෙන්නා වූ ජූරිය කෙරේ අවසාන තීන්දුව විනිශ්චය කෙරේ බිය ඇති කරගෙන සීලය තුල ශක්තිමත් වෙන්න කියලා. තමා තුල ජූරි සභිකයින් පස් දෙනෙක් ඉන්නවා පින්වතුනි. මේ ජූරි සභිකෙන් පස් දෙනා කොයිම වෙලාවකවත් එකම පේළියේ වාඩි වෙලා නැහැ පින්වතුනි. එක වෙලාවට එකනයි පෙනී හිටින්නේ. මේ ජූරි සභිකෙන් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකය පස් දෙනා. මුලින්ම මේ පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා පින්වතුනි. පස්සේ කියන ජූරි සභිකයා නැගිටලා යද්දී වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා නැගිටිද්දී චේත් සංඥාම කියන ජූරිසබිකියා වාඩි වෙනවා. සංඥාව කියන ජූරිසබිකියා නැගිටිද්දී චේතනාව සංස්කාර කියන ජූරිසබිකියා වාඩි වෙනවා. මේ චේතනාව කියන ජූරිසබිකියා තමයි තීන්දුව ප්‍රකාශ කරන්න පින්වතුනි. මෙයා තීන්දුව ප්‍රකාශ කළා නැගිට්ටට පස්සේ විඥානය කියන ජූරිසබිකියා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එහෙනම් ජූරිය තමා තුලයි තියෙන පින්වතුනි. අවසාන විනිශ්චය අවසාන තීන්දුව තමා තුලින් සකස් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ සකස් වෙන්නා වූ ජූරිය අවසාන තීන්දුව විනිශ්චය කෙරේ බිය ඇති කරගෙන සීලය තුළ ශක්තිමත් වෙන්න කියලා පින්වතුනි. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්වතුනි. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යාගේ ජීවිතේ කොතනකවත් සිල්පදයක් බිඳෙනවා කියන තැනක් දකින්න තිබෙන්නේ නැහැ පින්වතුනි. මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද්ධ වෙලා ගොඩාක් රෝගී වේදලා මේ මහත්තයා මිය පරලව යනවා. මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා හාමුදුරනේ අපේ තාත්තා රැට සුදු සරමක් කමිසයක් ඇඳලා අපේ රක්තේ ඇවිදිනවා අපි හීනෙන් දකින්නවා කියලා. තව දරුවෙක් කියනවා අපේ තාත්තා සුදු සරමක් කමිසයක් ඇඳලා රැට අපි හීනෙන් අපේ ගේ දොර කොට හිටගෙන ඉන්නවා අපි දකින්නවා කියලා. නමුත් මේ සෑම දෙයක්ම රාත්‍රියේ දැක්කා වූ හුදු හීනයක් පමණක්මයි පින්වතුනි. අපි ධම්ම ස්වාමින් වහන්සේ නම උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල කියනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු විශාල ජල තටාකයක් පින්වතුනි. ඒ ජල තටාකේ උන්වහන්සේට අවශ්‍ය නම් මීටර් 100ක් විශාලද දකින්න එක මීටර් 100ක් විශාලද දකින්න පුළුවන්. මීටර් 1000ක් විසාග දකින්න ඕන නම් ඒක මීටර් 1000ක් විසාග දකින්න පුළුවන්. මේ ජල තටාකයේ තියෙන ජලය කළුම කළු පාට අපුල ජලයක් උපින්නතුනේ. දැන් ඔබ හිතන්නේ මේ ජල තටාකයේ ගින්දර දාලා රත් කරනවා කියලා. මොකද වෙන්නේ? මුලින්ම දුම නගිනවා පින්නතුනේ. තව තව ගින්දර දාලා රත් කරනවා. ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලවත් කරනවා බෙලි බෙලි ප්‍රමාණයට බුබුලු නගින. දැන් මේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර කළු පැහැති ජල තටාකය බෙලි බෙලි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පින්නතුනේ. මොකක්ද මේ ස්වාමින් වහන්සේ දකින්නේ ලෝහ කුඹු නිරයයි පින්නතුනේ. ඒ කියන්නේ අර මහත්තයා ලෝහ කුඹු නිරේ උපත්ය සකස් කරනවා. නමුත් ස්වාමින් වහන්සේට සැකයක් නැහැ උන්වහන්සේ උතුම් සමාධිය කුරුම් මේක දැකලා තියෙනවා. ඉන්පස්සේ උන්වහන්සේලා සොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියලා. මේ ප්‍රකට සහ අප්‍රකට කියන වචන දෙක වර්තමාන සමාජයේ ගොඩාක් වටිනවා පින්වතුනි. මොකද සමහර පින්වතුන්ලාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. ඒ අප්‍රකට ජීවිතේ සැඟවිලා වහන් වෙලා තියෙන පින්නතුනේ. මෙන්න හොයාගෙන යනකොට ඒ මහත්යාටත් අප්‍රකට ජීවිතයක් තිබිලා. ඒ අප්‍රකට ජීවිතයේ මහත්යා දැඩි ආකාරයෙන් කාමේ වර්ධවා හැසිරිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තිරස්තීන ධර්ම තිරිසන් ධර්ම කියලා ප්‍රතික්ෂේප කළා කියන යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩවින හදිහුණියා ජීවිතය තුලින් වඩපු කෙනෙක් වින්නතුන. එයන් ඉන්න තැන සාධාරණද අසාධාරණද ලෝකයා රැවටුණාද? ලෝකයා රැවටුනේ නෑ පින්වතුනි. අවසානයේ තමාමයි රැවටුනේ. ඇයි තමා රැවටුනේ? ජූරිය තමා තුලයි. අවසාන විනිශ්චය අවසාන තීන්දුව තමා තුලයි සකස් වෙන්නේ පින්වතුනි. චේතනාව කියන දුර්සභිකයා තීන්දුව ප්‍රකාශ කළ නැගිටිද්දී විඥානීය කියන දුර්සභිකයා ලෝහකුමු නිරේ තීන්දුව ප්‍රකාශයටපත් කළා. එනිසා ජූරිය තමා තුලයි තියෙන්නේ. තමා තුල සකස් වෙන අවසාන චුතිසිත ඒ කියන්නේ අවසාන පංච උපාදාන ස්කන්ධයයි ජූරිය බවට පත් වෙන්නේ පින්වතුනි. එනිසා මේ තමා තුළ සකස් වෙන්නා වූ ජූරිය කෙරේ අවසාන තීන්දුව විනිශ්චය කරේ බිය ඇති කරගෙන සීලය තුල ශක්තිමත් වෙන්න පින්නතුනි. එතනින් මා සීලය સમાપ્ત කරනවා. තුන්වෙනි කාරණය පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය. මෙතනදී පංච උපාදාන ස්කන්ධය කියන්නේ පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. මෙතනදී මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඥානයන් අපි ඇති කරගන්නේ. යම් මොහොතක ඔබ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳලා දැම්මද? වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් ඔබට මතුවෙන්නේ නැහැ පින්වතුනි. ඔබ හිතන්නේ ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ඒ රහතන් වහන්සේට ඇසක් තියෙනවා පින්වතුනි. ඒ රහතන් වහන්සේ ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේට කනක් තියෙනවා. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා පින්වතුනි. මේ දැක්කා ඇසුණා කියලා කියන්නේ මොකද්ද? පස්සේ පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානය. මේ කාරණා තුන එකතු වෙච්ච තැන පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රහතන් වහන්සේ පස්සේ ළඟදීම ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි පින්වතුනි. මොකද යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක කෙනෙක් වින්නතුනා. ඒ නිසා පස්සේ ළඟදිම රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. එයා දැක්කා කියන තැන නවතිනවා. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා. ඒ කියන්නේ පස්සේ ළඟ නවතිනවා පින්නතුනි. පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක්, චේතනාවක්, විඥානයක් සකස් වෙනවද? පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ පින්නතුනි. ඒ නිසා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඥානයන් අපි සකස් කරගන්නේ. ඒ නිසා මේ නිවන් මාර්ගයට අදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රය වන සතර සතිපට්ඨාන සූත්‍රයේදී බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න සතර මහා ධාතුව හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න දෙතිස් කුණුපය හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා. දැන් ආයතන හැටියට ඔබ මේ රූපයේ අනිත්‍යභාවය දකින්නවනේ මේ ඇස කන නාසය දිව ශරීරය හැටියට මේක කොටස් හයක් කරලා නුවණින් දකින්න කියලා. දැන් ඔබ හිතන්නේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්නවා කියලා ඇස් දෙක පියාගෙන මේ ඇස කෙරෙහි නුවණ මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇසේ අනිත්‍යභාවය දකින්නේ ඔබ ඔබේ අම්මාගේ මව කුසට යන්න කියලා. ඒ අම්මාගේ මව කුසේ ගර්භාෂ කුටියේ වකුතු වෙලා හිර වෙලා ඉද්දී ඒ ලේ සැරව තැවරුණා වූ රතු පාට වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඒ කලර රූපෙට මාස 6ක් මාස 9ක් ගත වෙනකොට ඒ ලේ සැරව තැවරුණා වූ රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදී ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවලා ගනිද්දී ඒ ලේ සරව තැවරුණා වූ රතු පාට වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ඔබ ළමා කාලයේ තරුණ කාලයේ ගත කරද්දී ඒ ඇසේ තිබුණා වූ දීප්තිමත් ප්‍රභාස්වර ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ ජීවිතයේ මැදි වයසට වයෝ වෘද්ධභාවයට පත් වෙද්දී මේ ඇස අන්ධ වෙලා තියෙනවා සුද ඇවිල්ලා තියෙනවා නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබේ මැස්සයි ඔබ මේ දකින්න පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසින් මැරෙන්න කියලා. ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස නරක් වෙලා කුණු වෙලා ඕජාව ගන්නවා නිලමැස්ස වසාගනේ මල ඇස කනවාන් මොනින් දකින්න කියනවා. ඔබේ මැස්සයි ඔබ මේ දකින්න පිඟතුනි. අවසානයේ මේ දේහය සුසාන භූමියට ගිහිල්ලා පොළවට පස් කරනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියනවා. මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඔව් මට ආච්චි කෙනෙක් හිටියා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බාද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකක්ද කියන්නේ? ඒ ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි මේ මොහොතේ තියෙන්නේ. ඒ ආච්චිටත් මේ වගේ රූපයක් තිබ්බා මං ඇහුවොත් ඒ රූපය මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඒ ආච්චිගේ රූපය මහ පොළවට පස් වෙලයි තියෙන්නේ පිටුතුනේ. එනම් බලන්නේ ආත්මික ඇසයි තියුනේ රූපයයි තියුනේ මහ පොළවේ පසටයි පින්වතුනි. ඒ මහ පොළවේ පසටයි තියූ ඇසක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න ඇද්ද පින්වතුනි. මේ ඇස මගේ කරගෙන මේ ඇස තුල ආත්මයක් තියෙනවා කියලා දකිමින් ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ ඇස නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න ඇද්ද ඒ රූපය නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්නද? නමුත් අවසානයේ ඇස රූපයයි තියුනේ මහ පොළවේ පසටයි පින්නතුනි. ඒ නිසා මුලින්ම Taman දකින්න ඔබ මේ ඇස් දෙක මගේ කරගෙන කොච්චර ජීවත් වුණත් මේ රූපය මගේ කරගෙන කොච්චර ජීවත් වුණත් ඔය ඇසත් ඔය රූපයත් අවසානයේ අයිති වෙන්නේ මහ පොළවටයි පින්නතුනි. ඒ නිසා තමා තුලින් තමා හික්මෙන්නේ මේ මහ පොළවේ පසට අයිති වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනට එන්න පිංගතුනි. මොකද මේ ඇස පිනවන්න යාම නිසාමයි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නේ. මේ කනනාසය දිව ශරීරයේ මනස පිනවන්න යාම නිසාමයි අපි අප්‍රමාණ අකුසල් කරගන්නේ. නමුත් මේ ඇසත් මේ රූපයත් අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටයි පිංගතුනි. එනිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න මුලින්ම මේ මහ පොළොවට අයිති වෙන ඇස උදෙසා පස උද මස් උදෙසා රූපය උදෙසා මම අකුසල් කරගන්න නැහැ කියන තැනට එන්න පින්වතුනි දෙවනුව මේ ඇස අනිත්‍ය වශයෙන් දැක්කා වගේම මේ කනනාසය දිව ශරීරය මනසත් අනිත්‍ය වශයෙන් දකින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. පඨවි ආපෝ තේජෝ වායු හැටියට. ඇස් දෙක පියාගෙන මේ ශරීරය බිම වැටිලා තියෙන මස් ගොඩක්, කටු ගොඩක්, සම් ගොඩක්, නහ ගොඩක් කරලා පඨවිය හැටියට මේ රූපේ දකින්න. ඇස් දෙක පියාගෙන මේ රූපය බිම වැටිලා තියෙන ලේ ගොඩක්, සැරව ගොඩක්, සෙන්සොටු ගොඩක් කරලා ආපෝ ධාතුව හැටියට මේ රූපේ නුවණින් දකින්න. මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවක්, තේජෝ ධාතුවක් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපේ හැටියට මේ රූපය දකින්න කියලා. කෙස් ලොම් නිය සම් දත් හැටියට කොටස් 32ක් කරලා මේ රූපය දකින්න කියලා. කොයි ආකාරයෙන් වේවා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන වෙන දිශාවට රූපය විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ හාමුදුරුව ඔබට බණ කිව්වා. ඔබලා බණ ඇහුවා. ඔබ හිතන්න තව මොහොතකින් මේ හාමුදුරුව අපවත් වෙනවා කියලා. හාමුදුරුව අපවත් වුණොත් ගිහි පින්වතුන්ලා කුමක්ද කරන්නේ? දර්ශයක් හදලා මේ රූපේ ගිනි තියාවි පින්වතුන්ලා දැන් මේ දරසෑය හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස ගිනි ගන්නවා. මේවා පිච්චෙමින් ගිනි ජාලාවක් නගිනවා පින්නතුනි. නමුත් මේ ගින්දරට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනසයි මේ ගිනි ගන්නෙ. නමුත් ඒ ගින්නට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියන්නේ ඔබ කියන්නේ ගින්දර තේජෝ ධාතුව කියලා. දැන් මේ හාමුදුරුවන්ගේ ශරීරයට මේ ගිනි ඇවිලෙන්නේ හාමුදුරන්ගේ මසේ තියෙන තෙල් මතුවේවි මතුවේවි තෙලටයි මේ ගින්දර ඇවිලෙන්නේ පින්නතුනේ. ඒ තෙලට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියන්නේ ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. අවශ්‍ය හාමුදුරුවෝ දැන් ගිනි ගනිමින් ගිනි ගනිමින් දුම් ජාලාවක් මතුවෙනවා. ඒ දුමට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ වායෝ ධාතුව කියලා. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ කවදාවත් හාමුදුරුවෝ කියන්නේ ඔබ කියන්නේ පටවිය කියලායි පින්තුනි. දැන් මොකක්ද මේ සිත් උනේ පින්තුනි? හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් ගින්දර තෙල් අලු දුම් බවට පත් වුණා පින්තුනි. හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර අලු තෙල් දුම් බවට පත් වුණා. මොකක්ද මේ අපි දැක්කේ? රූපේ අනිත්‍යභාවය පින්තුනි. මේසා වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන රූපයක්. මේ ඇස ඒසා වේගයෙන් ගින්දර තෙල් අලු දුම් බවට පත්වෙනවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඒසා වේගයෙන් තෙල් අලු ගින්දර දුම් පස් බවට පත්වෙනවා පිංගතුනි. මේ ඇස අනිත්‍ය වෙලා ගින්දර බවට පත් වුණා. ගින්දර කියන්නේ රූපයක්. ගින්දර අනිත්‍ය වෙලා ජල වාෂ්ප හැදෙනවා. ජලවාෂ්ප අනිත් වෙලා වලාකුළු හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය අවසානයේ මෙතන ඇට ටිකක් පස් ටිකක් ඉතුරු වෙනවා. ඒක මහ පොළවට පස් වෙනවා, පොහොර වෙනවා, ගහකොළ හැදෙනවා, පළගෙඩි හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. එනම් පින්තුනේ මේසා වේගයෙන් අනිත්‍යභාවයටපත් වෙන රූපය මගේ කරගෙන අපි මේ දරාගෙන එනිසා නිරේතුරුව ඇස් දෙක පියාගෙන ඔබ මේ ඇසත් මහ පොළවේ පසත් සතර මහා ධාතුව හැටියට දකින්න දක්ෂ වෙන්නේ ඇස් දෙක පියාගෙන මේ රූපයේ ගිනි ගොඩක් කරලා දකින්න ඒක තමයි රූපයේ යථාර්ථය. ඇස් දෙක පියාගෙන මේ රූපයේ තෙල් ගොඩක් අලු ගොඩක් පස් ගොඩක් කරලා දකින්න ඒක තමයි රූපයේ යථාර්ථය. කොයි ආකාරයෙන් හෝ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳෙන දිශාවට රූපය විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද පින්වතුනි සත්වයා බැඳී යන්නේ රූපයටමයි පින්වතුනි. මොකද මේ සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි වුණේ මේ රූපය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසාමයි පින්වතුනි. ඒ නිසා ඔබ හිතන්න ඔබ කවදා හරි දවසක අපි මිය පරලොව යන වෙලාවට පින්වතුනි සකස් වෙන අවසාන චුතිසිතකී තියෙනවා. මේ චුතිසිත කියන්නේ මේ රූපය ඇසුරු කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒක මනෝවිඤ්ඤාණයක් ඇසුරෙන් මේ සකස් වෙන්නේ පින්තුනේ. දැන් ඔබ හිතන්න ඔබ අනිත්‍ය සංඥාවක් වඩන්නේ නැති කෙනෙක් කියලා. ඔබ ඔබේ දුව දරුවන්ට මොනුබුරු මිනිබිරියන්ට ගොඩාක් ආදරේ පින්තුනේ. දැන් ඔබ මැරෙන වෙලාවේ එක පාට අවසාන චුතිසිරට උපාදානය වෙන්නේ ඔබේ ගෙදර ඉන්න දුව දරුවන් පින්තුනේ. ඒ මොහොතේම ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතයක් වෙලා උපත්ති ලැබෙනවා. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවට එකපාරට ඔබට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඔබේ ගේදොර ඉඩ කඩන්න. ඒ මොහොතේම ඔබ ඒ නිවසේම ඒ ඉඩ මේව පරදත රූප ජීවි ප්‍රේතයක් ප්‍රේතියක් වෙලා උපත්ති ලබන. එහෙම නැත්නම් ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ යම් හේතුවක් නිසා ඔබ තුල සකස් වෙන්නේ ද්වේෂයක් කියලා. ඒ ද්වේෂයට අදාළව තිරිසන් කුලයක සර්ප කුලයක යක්ෂ කුලයක ඔබ උපත්ති ලබනවා පින්නතේ. ඔබ හිතන් ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඔබ කළා වූ පින්කමක් නම් වැඩුවා වූ බුදු ගුණයක් නම් දානයක් නම් මෛත්‍රියක් නම් ඒ මොහොතේම ඔබ දිව්‍ය මනුස්ස සුගතියේ උපතක් ලබනවා පින්වතුනි. ඒ නිසා මේ අවසාන සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් අරමුණු කරගෙනයි සකස් වෙන්නේ පින්වතුනි. ඒ අරමුණු වෙන්නා වූ රූපයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙනවා පින්වතුනි. එනිසා අනිත්‍ය සංඥාව වැඩිම තුල ඔබ දක්ෂ වෙන්න ඕනේ කුමක්ද? මේ ජීවිතයේ අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණත් මේ සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන. නමුත් පින්තුනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී මේ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපි තාම දක්ෂ වෙලා නැහැ. ඒකයි අපි මේ තාම සංසාරින් ඉන්නේ පින්තුනේ. එනිසා එක ලේසි දෙයක්ුත් නෙමෙයි අමාරු දෙයක්ුත් නෙමෙයි. එනිසා ඔබ නිරේතුරුවම මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ඉඳින් ඔබ වඩාත් කැමති කරන ආස කරන රූපයන් තියෙනවා නම් ඒ ආස කරන කැමති කරන රූපයන් නිරේතුව විදර්ශනා නුවණින් දකින්න ඔබ දරුවා කියන රූපෙට ගොඩාක් ආදරේ නම් ඒ දරුවා කියන රූපය විදර්ශනා නුවණින් දකින්න විරිඳ සාම්පුරුෂයා කියන රූපයන් විදර්ශනා නුවණින් දකින්න දේපල ඉඩකඩම් කියන රූපයන් විදර්ශනා නුවණින් දකින්න මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා තියෙනවා කියලා. බිරිඳ ස්වාමි පුරුෂයා නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා කියලා. ඉඩකඩම් දීපල නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා කියලා. ඒ නිසා ඒ අතීතේ කළා වූ වරද වර්තමානයේ කරන්න එපා පින්නතුනි. නිරේතුරුවම මේ රූපය විදර්ශනා නුවණින් දකින්න. මෙතන මේ රූපයේ අනිත්‍යභාවය දකිද්දි දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දරුවාගෙන් බිරිඳගෙන් සමාජ වගකීම් වලින් පලා යන්න කියලා අපිට දේශනා කරන්නයි පින්වතුනි. මොකද මේවා පෝෂණය කරමිනුයි මාර්ගය තුල අපි ගමන් කරන්නේ. මේක අන්තේ අන්තවාදීව හිතන්න දකින්න යන්න එපා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවට යටත් කරලා දේශනා කළා වූ ධර්මයක්. එසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ දරුවා උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා ඒ දරුවාව සතුටින් තියලා දරුවා තුලින් කුසලයක් මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. විනිද සාම්පුරුෂයා සතුටෙන් තියලා එයාට වෙන්න තියෙන වගකීම් යුතුයකම් අකුරට ඉටු කරලා ඒ දෙපළ සතුටින් තියලා ඒ සතුට තුලින් තමා කුසල් ශක්තිය මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. අම්මා තාත්තා උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා ඒ අය සතුටින් තියලා ඒ සතුටෙන් කුසලයක් මතු කර ගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. ශාසනය උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා ශාසනය තුලන කුසලයක් මතු කරගන්න යා දක්ෂ වෙන්න ඕන. ඒ නිසා මේවා අතහැරලා අන්තයට යන ගමනක් නෙමෙයි අපි යන්නේ පින්නතුනි. මේවා පෝෂණය කරමින් වෙන්න තියෙන යුතුයකම් වගකීම් ඉටු කරමින් ඒ සතුටෙන් තබමින් ඒ සතුට කුසලයක් බවට පත් කරමින් ඒ කුසලයක් සංස්කාරයක් අනිත්‍ය කියලා දක්මින් යන ගමනක් අපිට යන්න තියෙනවා. ඒ නිසා නිරේතුරුව පින්තුනේ පන්සලට ආරණ්‍යයට ගිහිල්ලා හැකිතා පින්කම් කරමින් හැකිතා දන් දෙමින් සිල් රකිමින් ඒ රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් එක පැත්තකින් ජීවත් වෙන. අනිත් පැත්තෙන් නිරේතුරුවම මේ රූපය මේ රූපය ආසා කරන්නා වූ සෑම රූපේනොත් විදක්ෂනා නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැන් පෙරුවන් කරේ අතල සද්ධා මතක් වෙලා සීලය ආර සීලයක් කියන තැන මතක් කළා පංච උපාදානස්කන්ධයේ මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳන ආකාරය සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළව මතක් කළා. තව එක කාරණයක් මම කියනවා පින්වතුනි. මොකද පින්වතුල්ලා තුල ලොකු විශ්වාසයක් තියෙනවා. පින් කළොත් සුගතියට යන්න පුළුවන් කියලා. පව් කළොත් දුගතියට යන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. පින් කළොත් සුගතියට යන්න පුළුවන් කියලා. පව් කළොත් දුගතියට යන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව. මෙතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තයෙක්. ඒ මහත්තයා සෑම පසළොස්ක පෝයදාටම සිය ගානකට දන් දුන්න මහත්තයෙක්. පන්සල් විහෙර විහාර හදලා දුන්න මහත්තයෙක්. සුදු ඇඳුමක් ඇඳේ පාට ඇඳුමක් කවදාක්වත් ඇඳේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් කවදාක්වත් බිව්වේ නැහැ. පරමාදර්ශී ජීවිතයක් ගත කරන පින්වතුනි. ගත කරලා මේ මහත්තයා මිය පරලව යනවා. දැන් පාංශකූල වෙලාව. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා වැඩම කරලා දැන් අනුශාසනා පවත්වනවා. ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මොකද මේ මහත්යා ජීවත්ව සිටියේදී ඒ තරමටම පින් සිද්ධ කරගත්තා. මේ මහත්යාට පාංශකූල පිනක් හත් දවස් දානයක් තුන් මාස දානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මහත්යා දෙවියෙක් නිසා වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලයි ඒ නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ. එතන ගිහි ಗುಣකතනය කරපු ගිහි මහත්තයා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වුණාද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේ මහත්තයා කූඹියෙකුටවත් වරදක් කළා නැහැ. දැන් මේ මහත්තයා කොහෙද ඉපදෙන්න ඕනේ? සුගතියේම. අපි වර්තමානයේ ඕනෑම මරණයක් විග්‍රහ කරන්නේ ওই ක්‍රමයේ තුලින්ද. නමුත් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල කියනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූපජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මරණ වෙලාවේ මොකද්ද තෘෂ්ණාවෙන් උපාදානය වුණේ පින උපාදානය වුණාද පිනට වඩා කුෂ්ණාව තිබ්බේ දීපල කෙරේ. තණ්හාපච්චය උපාදාන. තණ්හාව කුමකේද සකස් තුනේ ඊට අදාළව ප්‍රතිසන්දිය. පින කෙරේ නෙමෙයි කුෂ්ණාව සකස් තුනේ. පිනට වඩා කුෂ්ණාව තිබ්බේ ඉඩකඩම් කෙරේ. අන්න කුෂ්ණාපච්චය උපාදාන ඒ ඉඩමේම පරදත් රූප ජීවි ප්‍රේතෙක් වෙලා උපත්ති ලැබෙනවා. ඈත ගම්මානික අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. ඒ අම්මට දරුවන් 8 දෙනෙක් හිටියා. බාල දරුවෝ 3 දෙනාම ගැහැණු දරුවෝ. මේ ගැහැණු දරුවෝ 3 දෙනාම විවාහ වෙලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා. අවුරුදු 50ක් ගන් දුන්න අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූපජීවී ප්‍රේතයක් වෙලා උපත්ති ලැබෙනවා. මරණ වෙලාවේ මොකද්ද තෘෂ්ණාවෙන් උපාදානය වුනේ පින උපාදානය වුණාද පින උපාදානය වුණේ නැහැ පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ විවාහ නොවූ ගෑනු දරුවෝ තුන්දෙනා ඊට අදාළව ප්‍රතිසන්දි යනවා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උපදිනවා. එහෙමනම් බලන්න පින් කරලා විතරක් අපිට මේකෙන් ගැලවෙන්න බෑ පින්වතුනි. මොකද මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පින්වතුනි പ്രേත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා පින්වතුනි. මොකද പ്രേත ලෝකය කියන්නේ හරිම අකුල තැනක් පින්වතුනි. ප්‍රේතයාගේ අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේතයාගේ විකෘතීන් වැඩි පින්වතුනි. මේ විකෘතීන්ගෙන් වැඩි പ്രേත ලෝකයේ තුල ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූපජීවී പ്രേතයා പ്രേතිය කියන්නේ. පරදත්ත රූපජීවී പ്രേතේ කියන්නේ අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියෙන මනුස්ස ස්වභාවයක් දකින්න ඒ පරදත්ත රූපජීවී പ്രേතයේ ස්වභාවය. අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් නැත්නම් සායක් හැට්ටයක් ඇඳලා වෘක්ෂ මුණක් තියෙන කාන්තා ස්වභාවයක් දකින්න ඒ පරදත්ත රූප ජීවී ප්‍රේතියගේ ස්වභාවය පිනතුන. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. හොඳ විකෘති නැති ශරීරයක් ලැබිලා තියෙනවා. හොඳට ආහාර පාන ලැබෙනවා. ඇයි මේ අය පෙර ජීවිතේ දන් දීපු අය. දානීය විපාකට එනවා පරදත්ත රූප ජීවී බවට පත් වෙනවා. තණ්හා පච්චය උපාදානං പ്രേත තලයට වැටෙනවා පිනතුනේ. එහෙනම් මේ කාරණා තුලින් අපි මොකක්ද දකින්න ඕනේ? පින් කරලා විතරක් මේකෙන් ගැලවෙන්න බෑ පින්තුනි. ඒ නිසා නිරේතුරුවම පින අර්ථවත් කරලා දෙන්නේ කවුද? අනිත්‍ය සංඥාව විසින්මයි. අනිත්‍ය සංඥාවමයි පින අර්ථවත් කරලා දෙන්නේ. මොකද වර්තමාන සමාජයේ අපි ගොඩාක් දේවල් අයිති කරගෙන ඉන්නවා පින්තුනි. තව අනාගතයේ ගොඩාක් දේවල් අපි අයිති කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ ගොන්න අනිත්‍ය සංඥාවක් වඩලා තිබ්බේ නැත්නම් මැරෙන වෙලාවේ අපිට අතහැර ගන්න බෑ පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම හැකිතා පින්කම් සිද්ධ කරන ගම පින අත්‍යවශ්‍යයි පින්වතුනි. පිනෙන්තරම මේ මාර්ගය යන්න බෑ. කෙනෙක් කියනවා මම පින් කරන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ, මම භාවනා විතරයි කරන්නේ කියලා ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ පින්වතුනි. ගිහි පින්වතුන්ලාට මේ සීලය, දානය, පින්කම් අත්‍යවශ්‍ය සාධකයක් මාර්ගය වැඩිවීමට පින්වතුනි. ඒ නිසා හැකිතා පින්කම් සිද්ධ කරමින් එක පැත්තකින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින් අනිත් පැත්තෙන් නිරේතුරුවම මේ ඇස මේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විදර්ශනා නුවණින් දැකලා අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්න. මොකද භයානක බව අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා පින්වතුනි. සමහර මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන මහත්තුරු නෝනවරු ඉන්නවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. චිතකෙට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා පින්නතුනි. අනේ ඒ අය මැරෙන වෙලාවෙම අර නිරේ මහා ගිනි ජාලාවක උපත ලැබලා තියෙන පින්නතුනි. නැත්තම් තිරිසන් සතෙක්ගේ කුසේ උපත ලැබලා තියෙන. නැත්තම් ඕක පාතිකෝ പ്രേත තලයකයි උප්පත්තිය ලැබලා තියෙන. අපි මේ පෙට්ටියට ලක්ෂ ගාණක්, චිතකෙට ලක්ෂ ගාණක්, දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. ඒසා මේසා මෝහ බරිත ගමනක් අවිද්‍යාව නිසාම අපි ඉදිරියට අරන් යනවා පින්නතුනේ. ඒ නිසා නිරේතුරුව මේ සංසාර බය දකින්න. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්නතුනේ. ඒ මහත්යාගේ විනෝදාංශයක් තිබ්බා. ඒ විනෝදාංශය තමයි කකුළු වල්ලන එක පින්නතුනේ. යා මුහුදු කරයක් ආශ්‍රිතවයි ජීවත් වුනේ. කකුළුවන් ගැවසෙන මුහුදට යා හැමදාම උදේට යන යකඩ කූරකුයි බාල්දියකුයි අරගෙන යකඩ කූරෙන් කකුල වටන්ලා බාල්දියට දාන සේවකීන්ට ගෙනල්ලා දෙනවා හදලා දෙන්න කියලා. ඒක යාගේ විනෝදාංශයේ පින්නතුනේ. කර්මය කර්මඵල විශ්වාසය ඒ මහත්යා දැනගෙන හිටියේ නැහැ. මෙහෙම දීර්ඝ කාලයක් මේ විනෝදාංශය කරගෙන යද්දී මේ මහත්යා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා පින්නතුනේ. රෝමල්ගත කරනවා. දැඩි සත්කාර ඒකකයට ගේනවා. දැන් මේ මහත්යාට හොඳටම අසාධ්‍යයි. මේ මහත්යා හිතනවා දැන් මම මැරෙයි කියලා පින්නතුනේ. මම මැරෙයි කියලා හිතුන වෙලාවේ ඒ මහත්තයා කියනවා දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුණුණක්ම ඒ මහත්තයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි. දොස්තර මහත්තයාව පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියටයි. මොකක්ද මේ වෙන්න යන්නේ? මේ මහත්තයා කකුළු විතරේක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පින්වතුනි. මොකද දීර්ඝ කාලයක් කකුලුව මැරුණා එහි අකුසල් විපාකය නිසා එයා කකුලුවෙක් වෙලා ඒ විදිහටම මැරුම් කන්නයි යන්නේ. නමුත් මේ මහත්තයා ඒ වෙලාවේ මැරුණේ නැහැ පින්වතුනි. නමුත් එදා ඒ මහත්තයා මැරුණා නම් ඒ මහත්යාගේ ප්‍රභූභාවය තුල ඒ මහත්යා කකුළුවෙක් වෙලා ඉපදී කියලා මේ ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ පින්වතුනි. එදා මේ මහත්යා මැරුණා නම් එයාටත් ගන්නේ ලක්ෂ ගානක පෙට්ටියක් ලක්ෂ ගානක චිතකයක් පින්වතුනි. නමුත් අවසානයේ එයා කකුළු බිත්තරයක් තුල කකුළුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඒ නිසා මේසා භයානක බවානතුරක් අපි ඉදිරියේ තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුව මරණය කියන කාරණය මෙනෙහි කරන්න කියලා පින්වතුනි. මොකද අපේ සමාජයේ මරණය කියන කාරණය දකින්න හරි බයයි පින්වතුනි. සමහර අවුරුදු 85ක් 90ක් තියෙන අම්මලා ආච්චිලා සීයලා ළඟට අපි යනවා. අපි ඒ අම්මට මරණය ගැන කියද්දි සමහර විට ඒ දරුවෝ මරණය ගැන කියනවට කැමති නෑ පින්වතුනි. ඒසා වයෝ වෘද්ධ වෙලත් මරණය ගැන කියනවට අහනවට ඒයි කැමති නැහැ. ඒසා මරණය අසුබ දෙයක් හැටියටයි අපි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ගන්න අපි ධර්මයට ලං වෙනවා පින්වතුනි. මරණය ජීවිතෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. ඇස් දෙක පියාගෙන මේ ආස්වාසයේ ඉහළට ගත්ති ජීවිතය කියලා දකින්න කියනවා. මේ ආස්වාසයේ පහළට දාද්දී මරණය කියලා දකින්න කියනවා. මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන පුංචි පරතරය ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය කියලා දකින්න කියනවා. ඒසා පුංචි නිමේෂයකදී මරණය අපේ ජීවිතයේ ඉස්සරහට එන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවත්ව සිටියදී මරණය සැලසුම් කරගන්න කියලා. මොකෝ අපේ ජීවිතේ අපි සෑම දෙයක්ම සැලසුම් කරනවා පින්වතුනි. අධ්‍යාපනය ලබන්නේ කොහොමද? විශ්වවිද්‍යාලයට යන්නේ කොහොමද? විවාහ වෙන්නේ කොහොමද? දරුවෝ හදන්නේ කොහොමද? මේ සෑම දෙයක් සැලසුම් කරගත්තත් මරණය සැලසුම් කරගන්නේ නැහැ පින්වතුනි. අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන භයානකම අනතුර අපි අතහැරලා දානවා. සැලසුම් කළ යුතු භයානක මානතු අතහැරලා දාලා අනිත් දේවල් පස්සේ අපේ ජීවිතේ ලෝල දාන. එනිසා මේ භයානක අනතුරට අපි ලක් වුණොත් සමහර විට කල්ප ගණන් සතර අපායක් දුකට වැටෙනවා පින්වතුනි. එහෙනම් අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන භයානක අනතුර තමයි මරණය කියන කාරණේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරෙන්න ඉස්සෙල්ලා මරණය සැලසුම් කරගන්න කියලා. ඔය සතර අපායේ ජීවත් වෙන සෑම සතෙක්ම මනුස්ස ජීවිතයක් ලැබපු වෙලාවේ මරණය සැලසුම් කරගත්තේ නෑ පින්වතුනි. සැලසුමකින් තොරම මරණයටපත් වුණා. අන්න සතර අපායට වැටුණා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම විනාඩි 10ක්වත් වෙන් කරන්න මේ මරණය කියන කාරණය සැලසුම් කරගන්න. මේ තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව කියන ධර්මතාවය තුල මං මැරිලා කොහේ ඉපදෙයිද කියන කාරණේ ඔබ නුවණින් දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා මේ මරණ පහෙන් එකක් මං අත්කරගන්නේ කොහොමද කියන කාරණේ දකින්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ නියසිරට අරන් පෙන්නන පස් ටිකයි සුගතිගාමී වෙන්නේ සද්ධාව ඇති කරගන්න කියනවා මම මේ බුදුරජාණන් වහන්සේගේ නියසිලේ තියෙන පස් ටිකෙන් එක වැලි කැටයක් කොහොමද වෙන්නේ කියන කාරණේ නුවණින් හිතන්න මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල මේ අය කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා හිතන්න මරණය සැලසුම් කරගන්න පින්වතුනි ඔබ දිනපතා මරණය සැලසුම් කරගෙන ඉදිරියට ගියොත් මැරෙන වෙලාවේ ඔබ දක්ෂයි ඒ මරණය දක්ෂ විදියට කළමනාකරණය කරගන්න පින්වතුනි ඔබ මැරෙන වෙලාවේ දුකට ගියටපත් වෙන්නේ ඔබ සැලසුම් සහගතවයි මරණයට මුහුණ දෙන්නේ එනිසා නිරේතුරුවම ජීවත්ව සිටියදී දවසට විනාඩි 10ක්වත් මරණය සැලසුම් කරගන්න යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොත පින්නතුනේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක් පින්නතුනේ මේක දීප්තිමත් මොහොතක් කියන්නේ අප්‍රමාණ ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරනවා පින්නතුනේ අහන අහන පැත්තෙන් මාධ්‍යයන් හරහා පන්සල් හරහා ආරණ්‍ය හරහා සද්ධර්ම ශ්‍රවණය අපිට ඇහෙනවා අප්‍රමාණ පින්කම් රට පුරා සිද්ධ වෙනවා පින්නතුනේ එනිසා මේ මොහොත මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක් පින්නතුනි. නමුත් මේ දීප්තිය තුල භයානක අනතුරක් සැඟවිලා තියෙනවා පින්නතුනි. ඒ අනතුර තමයි මේ දීප්තිය හැටියට අපි දකින්නේ නිවෙන්න ආසන්න පහනක ආලෝකයයි පින්නතුනි. නිවෙන්න ආසන්න පහනක ආලෝකයයි අපි මේ දකින්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ දීප්තිමත් මොහොතේ ශාසනයේ අප්‍රමාදී භාවය කියන වචනෙට සැබෑ අර්ථය ඔබේ ජීවිතය තුලින් දෙන්න. ඔබ මේ මොහොතේ මේ ජීවිතයේ ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය නම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සෝවාන් ඵලයටපත් වෙන්න ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි මේ ලැබෙන්නේ පින්වතුනි. මොකද අපිට පේනවා එක්තරා පැත්තකින් ධර්මයේ අර්ථයන් හීන වීගෙන යන ස්වභාවයක්. එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න නම් මේ ලැබෙන අවසාන අවස්ථාවයි පින්වතුනි. එනිසා අප්‍රමාදී භාවයේ කියන වචනෙට සැබෑ අර්ථය ඔබේ ජීවිතය තුලින් ලබලා දෙන්න. මේ මොහොත ඔබට ඔබෙන් ගිලිහුණොත් නැවත සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච දවසකයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පින්වතුනි. මම පුංචි කාලේ මගේ අම්මා මට කිව්වේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තව අවුරුදු 2500කින් පහළ වෙනවා කියලා. නමුත් මේ සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුල දකින්නකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පින්වතුනි. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යාගේ පරමාශ අවුරුදු 80000ක් පින්නතුනේ. දැන් මෙහෙම මෙහෙම දුස්සීල භාවය විසින්ම මිනිස්යාගේ ආයුෂ හීන කළා හීන කළා අවුරුදු 10යි කියන තැනට පරමාවශ වෙනවා කියනවා. අවුරුදු 10දී මිනිස්යා තුල මුර්ග සංඥාව සකස් වෙලා මේ පෘථුවිය ලේ විලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතනින් ආයිමත් සිල්වත් භාවය විසින් මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000යි කියන තැනට අරන් යනවා කියනවා පින්වතුනි. එහෙනම් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාර්ථ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක අවශ්‍ය වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා පින්වතුනි. අවුරුදු 2600ක් තුල අවශ්‍ය අවුරුදු 50ක වෙනස් වීමක් සිද්ධ වුණා නම් ඒ අනුව ඔබ පෑනක් කොලයක් කරන් ගණන් හදලා බලන්න අවුරුදු 80000ක් අවශ්‍ය තියෙන මිනිස්සු බිහි වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25කට එහා යනවා පින්වතුනි. එනිසා තව අවුරුදු ලක්ෂ 25ක් දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පින්වතුනි. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ලෝකය ගැළුම ලෝකයක් පින්වතුනි. බුද්ධ ධම්ම සංඝ කියන වචනයක් ලෝකේ ඇහෙන්නේ නැහැ. එනිසා ඔබ මේ වෙලාවේ උත්සාහ කරන්නේ පින්කම් කරලා දිව්‍ය ලෝකෙට යන්න නම් ඔබ දිව්‍ය ලෝකෙට යයි පින්වතුනි. නමුත් ඔබ හිතන්නේ ඔබ දිව්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂයක් දිව්‍ය සැප විඳිනවා. ඔබ ආයිමත් පින පිරිහිලා පල්ලෙහාට වැටෙන්න ඕනේ. ඔබ manuss ලෝකෙට වැටුනොත් ඔබ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික මෞගුසකට බෞද්ධ අම්ම කෙනෙක් ලෝකේ නෑ පින්වතුනි. ආයිමත් ඔබ මිත්‍යා දෘෂ්ටික භාවයට වැටෙන්නේ. ඒ නිසා මේ අවුරුදු ලක්ෂ 25ක මේ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලය ඔබේ ජීවිතේ එකම කමටහන කරගන්න. මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයට වැටුනොත් කොයිසා දුක් කන්දරාවක් විඳින්න වේද කාරණේ නුවණින් දකින්න. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ මොහොතේ ඔබ තුලට ඔබට පුළුවන් මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ඔබට පුළුවන් මේ මොහොතේ ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකින්න පුළුවන් මම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන හිත අනිත්‍යයි කියලා දකින්න මොහොතේම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්නවා කියන හිත අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන ධර්මයයි ඔබ දකින්න පින්වතුනි. එහෙනම් බලන්න මේ මොහොතේ ඔබට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්නත් උන්වහන්සේ දේශනා කරන ධර්මයේ දකින්නත් පින්වතුනි. මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්නේ ධර්මයේ දකින්න පුළුවන්කම තියෙද්දී අවිද්‍යාව නිසාම පින්නතුනේ අපි කල්ප ගණන් අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ දුකක් විඳගෙන සංසාර ගමනකට අපි වැටලා තියෙනවා. ඒ නිසා නිරේතුරුව මේ සංසාර බය මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ නුවණින් මතු කරලා ගන්න. මේ තීරණාත්මක අවස්ථාවේදී පින්නතුනේ මාරයා උත්සාහ ගන්නවා ඔබලාව කුසලයේ උගුලට කොටු කරන්න පින්වතුනි. මොකද මාර්යා ඔබට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කළේ තීරණාත්මක අවස්ථාවන්නේදී ඔබලාව කුසලයේ උගුලට කොටු කළා පින්වතුනි. මොකද මාර්යා දන්නවා දැන් ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බැහැ කියලා. මොකද ඔබලා දැන් අකුසලය හඳුනනවා පින්වතුනි. ඒ නිසා මාර්යා මේ මොහොතේ මොකද්ද කරන්නේ ඔබලාව කුසලය තුල කොටු කරනවා. කුසලය තුල කොටු කරනවා කියන්නේ ඔබ මෙතෙන්දී මායයා කියන්නේ පංච උපාදානස්කන්ධේ හිත පින්නතුනේ. මේ හිත නැමැති පංච උපාදානස්කන්ධේ නැමැති මායයා කුසලයේ තුල ඔබලාව කොටු කරනවා. කුසලයේ තුල කොටු කරනවා කියන්නේ ඔබලා පින්කම් කරමින්, දන් දෙමින්, සීල් රකිමින්, මෛත්‍රී වඩමින් නැවත මිනිස්සෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. නැවත දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. මේ සිතුවිලි සකස් කරගන්න මොහොතක් පාසා ඔබ මායාවේ කුසලයේ උගුලට අහුවෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්න පිණිතුන. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. හැකිතා පන්සලට ආරණ්‍යට ගිහිල්ලා දන් දෙමින් සිල් රැකමින් මෛත්‍රිය වඩමින් පින්කම් කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දෙමින් ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දුන්නොත් මොකද්ද ලැබෙන්නේ? දන් දුන්නොත් ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලය ලබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්න. සිල් රකිමින් සීලේ ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස 11 ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් සමාධිය වඩමින් ධානාතල සකස් කරමින් ඒ ධානාතලයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මේ සංස්කාරයන්ට බැඳෙන්න ඇලෙන්න එපා පින්වතුනි සංස්කාරයෝ අනිත්‍ය වූ ධර්මතාවයක් එනිසා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ඒ වගේම මේ රූපේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් වෙන දිශාවටමයි යන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. තව එක මේක කාරණයක් මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා පින්නතුනි. මොකද මේ පින නිසා පින කියන්නේ මොකද සැපයට කියන තවත් නමක් පින්නතුනි. ඒ නිසා ඔබ මේ මොහොතේ සැපෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ ආයුෂ වර්ණය සැපේ බලෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ පින පින්නතුනි. එමනම් ඔබ පෙර පින නිසා මේ ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කළොත් සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කළොත් අන්න පින ගින්දරක් බවට පත් වෙනවා පින්වතුනි. පින ගින්දරක් බවට පත් වෙනවා. දැන් මේ සමාජයේ ජීවත් වෙන නෝන කෙනෙක් ඉන්නවා. යා ආයුෂ වර්ණයේ සැපේ බලෙන් පිරුණා වූ නෝන කෙනෙක් පින්වතුනි. අපි ගන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු මේ නෝනා ගිය ජීවිතේ තරුණ කාලේ සුදු අත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුල හිටපු කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේදී සුදු අත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුල හිටපු කෙනෙක්. ඒ සීලය දානේ ඵලය නිසාම එයා මැරිලා මේ ජීවිතේ ප්‍රභූ පවුලක උප්පත්තියක් සකස් කරගන්න. දැන් එයා ප්‍රභූ තැනකින් විවාහයක් වෙලා ආයුෂ වර්ණයේ සැපේ බලෙන් පිළිලා පින්නතුනි. එයා මේ මොහොතේ උත්සාහ කරන්නේ ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ආරක්ෂා කරගන්න, රැකගන්න, වැඩි කරගන්න පින්නතුනි. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ආරක්ෂා කරගන්න, රැකගන්න යන ගමනේදී එයා පින්නතුනි අනිත්‍යයි කියන ධර්මයක් අහන්න කැමති නෑ පින්නතුනි. ඒ තරමට මෙයා ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයට බැඳිලා ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්නේ ඒ නෝනා හෙට දවසේ මිය පරලොව ගියොත් මැරෙන වෙලාවට ඒ මගේ කරලා අල්ලගෙන ඉන්න කොට එයාට අතහැර ගන්න බෑ පින්නතුනි. එයා වැටෙන්නේ දුකටයි පින්නතුනි. එහෙනම් එයාව අවසානයේ දුකට දැම්මේ කවුද? පින විසින්මයි. දැන් බලන්න මේ සමාජයේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන අය කොච්චර ඉන්නවද කියලා ඒ මහේශාක්‍ය භාවයේ ප්‍රභූ භාවය කියන්නේ මොකක්ද පින්නතුනි? පෙර පිනමයි පින්නතුනි. ඒ පෙර පින නිසා මේ මහේශාක්‍ය භාවයන් ප්‍රභූ භාවයන් ලැබුවා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය රැක ගන්න යන ගමනේදී ධර්මයෙන් බැහැරට යනවා පින්නතුනි. එහෙනම් අවසානයේ පින ගින්දරක් බවටයිපත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරමින් පින්නතුනි ඔබ පෙර පින නිසා ලැබුණා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. සිල්පද විඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා. මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දිශාවට ගමන් කරලා ප්‍රඥාව කියන කාරණය උදෙසාම මේ අවශ්‍ය වර්ණයේ සැපේ බලය යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනි. දැන් මම ඔබලාට මතක් කළා ඔබලා ශේෂ්ඨ උපතක් ලබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් විසිනුයි. මේ කාරණා නුවණින් දකිමින් ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. දෙවෙනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. තුන්වෙනුව අර පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. හතරවෙනුව මාන්නේ ඈත් වෙන්න. නිහතමානී භාවය ඇති කර ගන්න. පස්වෙනුව මේ ජීවිතේ කරන පින්කම් කුසල් තුළින් අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කර ගන්න. ඊළඟට අමූලිකා සද්ධාව හඳුනගන්න. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව මොදු කර ගන්න. සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය තුල ශක්තිමත් වෙන්න සීලයත් විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලය ඇති කරගන්න. ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රය ඇසුරේ රූපය විදර්ශනා නුවණින් දැකලා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව ඊන කරගන්න. මේ කාරණා තුළින් ඔබ පරිපූර්ණ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ ඇස් දෙක පිය වෙන්න මොහොතකට හෝ පෙර උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න ඔබ කැමති වෙන්න කියලා පින්වතුනි. මම දැන් මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඒ වගේම ඒ පාසල් සිසු දරුවන් උදෙසා මම මේ අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ මේ වැඩිහිටි ගුරු මහත්ම මාත්‍රීට පාසල් දරුවෙක් අපෙන් ඇවිල්ලා ඇව්වොත් ස්වාමීන් වහන්සේ අනිත්‍ය වඩන්නේ කොහොමද කියලා අපි පැහැදිලිව කියන්නේ පාසල් වයසේ අධ්‍යාපනය ලබන අයට අනිත්‍ය සංඥාව වඩන්න එපා කියලා. මොකද පාසල් වයසේ දරුවන් අනිත්‍ය සංඥාව වැඩුවොත් ඒ අයට අනිවාර්යෙන් මේ අනිත්‍ය සංඥාව අධ්‍යාපන කටයුතු වලදී බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා පාසල් දරුවන් කිසිම කෙනෙක් අනිත්‍යයි කියන සංඥාව ජීවිතයෙන් වඩන්න යන්න එපා. පාසල් දරුවන්ට සිද්ධ කරන්න තියෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ පළවෙනිම දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ ජීවිතේ කුසල් ශක්තියෙන් මේ ජීවිතේ පින් ශක්තිය මොකද ඔය වයසේ අය ගොඩාක් පින්කම් කුසල් දහම් වඩන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. පාසල් දරුවන් හැටියට අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය ජීවිතේට මතු කරලා ගන්න. අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය ඔබලාගේ ජීවිතයට මතු කරලා දෙන්නේ පළවෙනි කාර්යය තමයි අම්මා තාත්තාට ගරු කරමින් ජීවත් වීම. එනිසා නිරේතුරුවම අම්මා තාත්තාට ගරු කරමින් ඒ කළ යුතු වත්පිළිවෙත් වන්දනාන කරමින් ජීවත් වෙන්න. ඒ වගේම ගුරුවර ගුරුවරියන්ට කරන්න තියෙන උපරිම ගෞරවයන් දක්වන්න. දක්වමින් සිල්පද පහ ආරක්ෂා කරගෙන බුද්ධ වන්දනාව කරනකොට ඒවාට සහභාගි වෙලා පින්කම් කරනකොට ඒවාට සහභාගි වෙලා මෛත්‍රී චිත්තයක් වඩමින් තමගේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගන්න. මේ කාරණා කරද්දී විශේෂයෙන්ම අම්මලා තාත්තලාට ගරු කරද්දී අම්මලා තාත්තලා කීකරුවෙන් කටයුතු කරද්දී ගුරුවර ගුරුවරියන්ට කීකරුව කටයුතු කරද්දී නිරතුරුවම ඒ කුසල් ශක්තිය නිසා අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය ඔබට මතුවලා එනවා. ඒ කුසල් ශක්තියමයි ඔබලාගේ අධ්‍යාපනයේ ශක්තියක් බවට පත් වෙන්නේ. ඔබ ඒකන් ඔබලා අම්මා තාත්තලාට අකීකරුණන් ගුරුවර ගුරුවරියන්ට අකීකරුණන් මේ වගේ පින්කම් වලට දුර්වල නම් සම්බන්ධ වෙන්න නිරේතුරුම ඔබලා තුල අකුසල් පක්ෂය වැඩෙන්න පිණිතුන. ඒ අකුසල් පක්ෂය වැඩෙන්න වැඩෙන්න අතීතේ විපාක නොදුන්නා වූ අකුසල් මතුවලා එනවා. ඒ නිසා තව තව ඔබලා අකීකරු භාවයන්ට පත් වෙමින් අකීකරු භාවයන්ට පත් වෙමින් අකුසලයේ කුලම ක්‍රියාත්මක වෙමින් දුක කරා ඉස්සරහට යනවා. ඒ නිසා පාසල් දරුවන් නිතරම දක්ෂ වෙන්න ඔබලාගේ කුසල් ශක්තිය මතු කරලා දීලා මේ අධ්‍යාපන කටයුතු ඔබට සාර්ථක කරලා දෙන්නේ පළවෙනි කාරණේ තමයි දෙමාපියන්ට දක්වන්නා වූ කීකරුභාවය. ගුරුවරුන්ට දක්වන්නා වූ කීකරුභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ කඳුරක්. ඔබ යම් හේකින් අකීකරුභාවයන් නිසා අම්මා තාත්තාට ඔබ දුකක් දෙනවා නම් කඳුලක් දෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අම්මාගේ තාත්තාගේ කඳුල ගින්දරක් කියලා පුතේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කඳුල ගින්දරක් කියලා. ඇයි ඒ අම්මා තාත්තාගේ කඳුල ගින්දරක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තා දරුවන් දෙස බලන්නේ සතර බ්‍රහ්ම විහරණ වලින් කියලා. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා ලෝකයේ දෙස බලන්නා වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් තමයි අම්මා තාත්තා දරුවේ දෙස බලන්නේ. එනිසා ඒ අම්මා තාත්තා සතර බ්‍රහ්ම විහරණ වලින් දරුවෙක් දැස බලද්දී ඔබලාගේ අකීකරු භාවයන් නිසා ඒ අම්මා තාත්තා කඳුලක් හෙලනවා නම් ඒ කඳුල ගින්දරක් කියන්නේ මොකද? ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් උණු කරමින් තමයි ඒ කඳුල වැగిරෙන්න පිඟුරි. ඒ උතුම් ධර්මතාවයන් උණු කරගෙන වැగిරෙන්නා වූ කඳුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගින්දරක් කියලා. එනිසා අම්මා තාත්තා ඔබලා නිසා ඔබලාගේ අකීකරුභාවයන් නිසා ගුරුවරු ගුරුවරයන් ඔබලාගේ අකීකරුභාවයන් නිසා කඳුලක් කෙලවනම් ඒ කඳුල ගින්දරක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා එවැනි අකීකරුභාවයන් සකස් කරගෙන අපි අධ්‍යාපන මාර්ගය ඉදිරියට ගමන් කරනවා නම් ඒ අධ්‍යාපනයේ කවදාකවත් සාර්ථකභාවයට පත් වෙන්නේ නැහැ පිටු. මොකද මේ අකුසල් පක්ෂය විදිහින් අතීතේ අකුසල් පක්ෂයමයි අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම අම්මා තාත්තාට ගුරුවර ගුරුවරයන්ට කීකරු වෙලා නිරතුරුවම සිල්පද පහ ආරක්ෂා කරගෙන ඒ වගේම පින්කම් සිද්ධ කරද්දී බුද්ධ වන්දනාවන් සිද්ධ කරද්දී යහපත් වේවට සම්බන්ධ වෙලා මේ උතුම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඔබ අධ්‍යාපන කටයුතු සාර්ථක කරලා මේවා තුලින් යහපත් පුරවැසියෙකුට සමාජයට ආවට පස්සේ ඔබට පුළුවන් ඉදිරි ධර්මානුකූල ජීවිතයට යහපත් ආකාරයෙන් මුණ දෙන්න. අනිත් එක මොනම හේතුවක් නිසාවත් වර්තමාන සමාජය තුළ මේ මතු කරලා පෙන්වන ඒ නව සංස්කෘතිය නව රැලි පස්සේ පස්සෙන් නම් හබාගෙන යන්න එපා. මොකද ඔබලා මේ තරුණ පිරිස කියන්නේ ඔබලා ජීවිතේ පෙර අප්‍රමාණ පින් කළා වූ පිරිසක්. ඒ පින්කලාව පිරිස වර්තමානයේ මේ සමාජයේ මතු කරලා දෙන්න මේ අලුත් රැලි පස්සේ ගියොත් අපේ ජීවිත විනාශයෙන් විනාශයටම ගිහිල්ලා කල්ප ගණන් දුක කරා වැටෙන සතර අපා දුකකට අපි උමනාවෙන් ඇදලා දානවා ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න අර කිව්ව ආකාරයෙන් ජීවිතේ ගත කරලා අනිත්‍ය සංඥාවන් පස්සේ යන්න එපා නිරේතුරුවම ඒ කීකරු භාවයන් තුලින් බුද්ධ වන්දනාවන් තුලින් සිල්පද ආරක්ෂා කර ගැනීම තුලින් ඔබලාගේ විපාක නොදුන් අතීත කුසල් ශක්තිය මතු කරගෙන ඔබලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරලා යහපත් සමාජ පුරවැසියෙක් ඇටියට ඉදිරියට එන්න පිංගුතුනි මම එතනින් මේ කාරණා સમાપ્ત කරනවා හරිද පුතේ තව මොනවාරි අහන්න දෙයක් තියෙනවද මොකද්ද අහන්න තියෙන්නේ? එපා කියන ප්‍රශ්න පස්සේ. ඔව් අහන්න කියන්නේ. අවසරහඳුරණි පටිච්ච සමුප්පාදයේ සංකාරය වචනයේ අර්ථයයි නාම රූපවල සංකාර කියන වචනේ අර්ථය අතර කිසි වෙනසක් තියෙනවද මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා කොහොම නමස්කාර කරලා ඉල්ලසෙ. මෙහෙම මාත් පටිච්ච සමුප්පාදයේ කියන්නේ දැන් අපි සෝවාන් ඵලයටපත් වෙද්දී අපෙන් ඡේවිතු ප්‍රධාන ධර්මතාවයක් තමයි සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය. ඒතර මමත්වයේ දැඩිභාවයේ සිඳින්න නම් මාත්‍යෝ අනිවාර්යයෙන්ම අපි පටිච්ච සමුප්පන්නෝ ජීවිතය දකින්න ඕනේ. තේරුණාද? පටිච්ච සමුප්පන්නෝ ජීවිතේ නොදකින තාක්කල් අපි මෙතන මමයේ කියන සංඥාවට බැඳිලා යනවා. තේරුණාද? මෙතන මමයේ කියලා පුද්ගලයෙක් සත්වෙක් ඉන්නවායි කියන සංඥාවට බැඳිලා යනවා. බුදුරජාන් වහන්සේ කොතනකවත් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. මෙතන මම කෙනෙක් කියලා නැහැ කියලා කියන්නේත් නැහැ. මෙතන මම කියලා කෙනෙක් ඉන්නවනම් ඒකත් දෘෂ්ටියක් නැහැ කියලා කියනවනම් ඒකත් දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්ස පච්චය වේදනා. පස්සේ නිසා සකස් වෙන්නා වූ විදීමක් මෙතන කියනවා. එහෙනම් එතනදී පටිච්ච සමුප්පන්නව අපේ ජීවිතයේ ගල්පද්දි මහත්මයෝ පටිච්ච සමුපාදයේදී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාරයන් සකස් වෙනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි සංස්කාරයන් රැස් කරනවා. සංස්කාරයන් මොකක් කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. සිතින්, කයෙන්, වචනයෙන් සිද්ධ වෙනා වූ කුසල් සහ අකුසල්. දැන් මහත්යා හිතන්නේ මහත්යා පෙර ජීවිතේ මිනිසෙක්. මහත්යා පෙර ජීවිතේ අවුරුදු 90ක් විතර ජීවත් වෙනවා. ජීවත් වෙලා මහත්යා දැන් මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේදී මහත්යාට සකස් වෙන අවසාන ත්‍ුතිසිත තියෙනවා. ඒක තමයි විඥානය කියලා කියන්නේ. මේ අවසාන ත්‍ුතිසිතට මහත්යාගේ කුසල් අරමුණක් තමයි ඉලක්ක වෙන්නේ. තේරුණාද? එතකොට මේ අවසාන ත්‍ුතිසිත නැත්තම් විඥානය සකස් වුනේ කුමක් නිසාද? සංස්කාරය රැස් කරපු නිසා. තේරුණාද? සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. නමුත් සංස්කාර රැස් කළා. ඒ සංස්කාර රැස් කළේ මාත්‍ය අවිද්‍යාව තුල හිටියා. තේරෙනවද? දැන් එහෙනම් අවිද්‍යාව නිසා සංස්කාර රැස් වුණේ. හේතුඵල ධර්මයක්. දැන් අවිද්‍යාව සංස්කාරات අතර කොතනක් සත්වේ පුද්ගලයෙක් හිටියද? සත්වේ පුද්ගලයෙක් නෑ හේතුඵල ධර්මයක්. අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධය. නමුත් අවිද්‍යාව තිබ්බා ඒ නිසා සංස්කාර රැස් වුණා. සංස්කාරපච්චය විඥාන. සංස්කාර රැස් කරපු නිසා සංස්කාරයට අදාළව චුතිසිත විඥානේ සකස් වුණා. සංස්කාර නිරෝධා විඥානේ නිරෝධෝ. එහෙනම් සංස්කාරයත් විඥානයත් අතර සත්වයේ පුද්ගලයේ කියලාද හේතුඵල ධර්ම. දැන් විඥානය සකස් වුණා කියන්නේ චුතිසිත සකස් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන පත්‍ය නාම රූප. විඥානය නිසා නාම රූප සකස් වෙනවා. විඥානය නිසා නාම රූප සකස් වෙනවා කියන්නේ මහත්යෝ ඒ වෙලාවේ මහත්යාගේ මේ ජීවිතේ අම්මාගේ මව කුසේ කල රූපයක් තියෙනවා. ඒක පැලෝපිය නාලේ පාවි පාවි තියෙන පුංචි රූපයක් විතරයි. ජීව විද්‍යාත්මක දෙයක්. තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බේකුත් එකතු වීම නිසා සැදෙන ජීව විද්‍යාත්මක කල රූපයක්. ඒක මේ පැලෝපිය නාලේ පාවි පාවි තියෙනවා. මෙන්න මේ පාවි පාවි තියෙන කල රූපේට තමයි විඥාණය ඇවිල්ලා බැසගන්නේ. තේරෙනවද දැන් විඥානය ඇවිල්ලා අම්මාගේ මව කුසේ තියෙන කල්ල රූපෙට බැසගත්තා බැසගත්තේ මොහොතේ දැන් පාවි පාවි තිබේ කල රූපය දැන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාය සංස්කාර අපේ පපුව ගැහෙනවා වගේ කාය සංස්කාර සකස් වෙනවා. විඥාන පත්‍ය නාම රූප. විඥානය සකස් වුන නිසා නාම රූප විඥාන නිරෝධා නාම රූප නිරෝධ. විඥානයත් නාම රූපයත් අතර කොතනහරි සත්‍යයේ පුද්ගලෙක් දැක්කද හේතුඵල ධර්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන නාම රූපපත්‍ය සලායතන. නාම රූප නිසා සලායතන පීඩනවා. නාම රූප නිසා සලායතන පීඩනවා කියන්නේ මොකද්ද? මේ ආයතන හය පීඩනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කලන රූපෙට සති 7ක් 8ක් යද්දි මේ කල්ල රූපය තම්බපු විතරයක් ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. ලොකු වෙලා මේ හිස අතපය බෙදිලා මේ ආයතන හය ඇති වෙනවා කියලා. දැන් ආයතන හය ඇති උනේ මොකද්ද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප සකස් වුන නිසායි සලායතන සකස් වුනේ. නාම රූප නිරෝධා සලායතන නිරෝධ. නාම රූපය සලායතනයත් අතර සත්වයේ පුද්ගලයේ කියලාද හේතු බල ගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්ස. සලායතනය නිසා පස්සේ සිද්ධ වෙනවා. සලායතන නිසා පස්සේ සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? දැන් මහත්යා අම්මාගේ මව්කුසෙන් ලෝකෙට බිහි වෙනවා. බිහි වෙලා මහත්යා මොකද කරන්නේ? ඇසෙන් රූප දකිනවා. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ මොකද්ද? චක්කු විඥානේ සකස් වුණා. ඇසෙන් රූපයක් දැක්කේ තැනදී මහත්යා මොකද්ද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. එතකොට දැක්කා වූ රූපය ගැන හිතනවා කියන්නේ ඇස මැරිලා මන ඉපදෙන. තේරෙනවද? එතකොට මහත්යාට ශබ්දයක් ඇහෙනවා. මන මැරිලා කන ඉපදෙනවා. තේරෙනවද? කන විකුතුනා කියන සෝත විඥානය සකස් වුණා. සෝත විඥානය සකස් වෙද්දී මාත්‍යායේ ශබ්දය ගැන හිතෙනවා. සෝත විඥානය මැරිලා මනෝ විඥානය සකස් වුණා. තේරෙනවද? චක්කු විඥානයමද මනෝ විඥානය කියන්නේ නැහැ. මනෝ විඥානයමද සෝත විඥානය කියන්නේ නැහැ. සෝත විඥානයද කාය විඥානය කියන්නේ නැහැ. ඇස මැරිලා මන ඉපදෙන්නේ. මන මැරිලා කන ඉපදෙන්නේ. කන මැරිලා කය ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ මේ ලෝකයේ ඉන්න සෑම සත්වෙක්ම සෑම නිමේෂයකදීම මැරමින් ඉපදෙනවා මැරමින් ඉපදෙනවා කියලා. නමුත් අපි කිසිම කෙනෙක් දන්නේ අපි සෑම නිමේෂයකදීම මැරමින් ඉපදෙනවා කියලා. අපි මැරෙනවා කියලා දන්නේ මොකද්ද? කවදා හරි ආයුෂ අවර වෙලා මැරෙන මරණ විතරයි අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේෂයකදීම අපි මැරෙමින් ඉපදෙනවා කියලා. මේ මැරෙමින් ඉපදෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිද්දී චක්කු විඥානය සකස් වෙනවා කියන්නේ ඇස ඉපදෙනවා. ඇස දැක්කා වූ රූපය ගැන හිතද්දී ඇස මැරිලා මන ඉපදෙනවා. ඒ වගේ නිරතුරුවම මේ ආයතන හයෙන් ඉපදිලා තියෙන්නේ එකම එක ආයතනයයි. හොඳට බලන්න ඒක කවදා හරි අපි ප්‍රඥාවෙන් විතරයි දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආයතන හයෙන් ඉපදිලා තියෙන්නේ එක ආයතනයක්. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානය බැසගෙන තියෙනවා. ඇස ඉපදුන වෙලාවේ විඥානය ඇස තුල බැසගෙන තියෙනවා. මන ඉපදුන වෙලාවේ විඥානය මන තුල බැසගෙන තියෙනවා. කන ඉපදුන වෙලාවේ විඥානය කන තුල බැසගෙන තියෙනවා. ඒ නිසා නිරතුරුවම මේ ආයතන හයෙන් එක ආයතනයයි එක මොහොතක ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානය බැසගෙන තියෙනවා. එහෙනම් එකම විඥානයක්ද මේක? නැහැ. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. චක්කු විඥානය මැරිලයි මනෝ විඥානය ඉපදෙන්නේ. ඒ කියන්නේ මේ ආයතන හය හරහා මේ විඥාණය ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ඉපදෙමින් මේ ජීවිතේ ගලා ගිහිල්ලා මහත්යා මේ ජීවිතේ දීර්ඝායසත්ව ජීවත් වෙලා මැරෙන වෙලාවට අවසාන චුතිසිත හැටියට මනෝ විඥාණය සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යන තේරෙනවද එහෙනම් දැන් මෙතන එකම විඥානයක් තිබ්බද නැහැ. මැරෙමින් ඉපදෙමින් ඇති වෙමින් නැති වෙමින් ගලා යනා වූ විඥානයක් මෙතන තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපි පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනකොට අපි මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා බැඳීමකට බැඳලා යන්නේ නැහැ. අවිද්‍යාව කියන එකම කාරණේ නිරෝධය කිරීම තුළින් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම නිරෝධය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දි සංස්කාර කියන්නේ මහත්වෝ මේ සිතින්, කයින්, වචනයෙන් සිදු කරගන්නා වූ කුසල් සහ අකුසල්. විඥානය කියන්නේ මේ කුසල් අකුසල් හේතුවෙන් සකස් වෙනා වූ කර්ම ඵලය නැත්නම් කර්ම ශක්තිය. හරිද උත්තරේ ආවද? තාම මොකක්ද අහන්න තියෙන්නේ? මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නය මහා සාකරත්නය බෙද බින්න කිරීමට හෝ එවන් කිසිම හේතුවක් සඳහා හේතු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ කලකිරලායි භික්ෂුවක් විදියට පැවිදි ජීවිතයක් වෙන්නේ. ඒ නමුත් වර්තමාන යනකොට බොහෝ භික්ෂුන් වහන්සේ පැවිදි ජීවිතය තුළ ලෞකික සැප සම්පත් හොයන යනවා අපිට දකින්න හම් වෙලා තියෙනවා. එහේ මේක උදිත කාරණයක් නෙවෙයි බොහොම පැහැදිලි. නමුත් මේ යන රටාව පිළිබඳව මේ ලෞකික සැප සම්පත් වල භික්ෂුන් වහන්සේ ගමන් කිරීම පිළිබඳව යම්කිසි පැහැදිලි අවබෝධයක් ගිහියන් වශයෙන් අපිට අපි කොහොමද කළ යුත්තේ කියන වගේ මසතින් ගන්න. මෙහෙමයි මහත්වෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මහත්වෝ මේ භික්ෂුව කියන්නේ මේ භික්ෂුව කියන්නේ ගින්දරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරුණාද ඒ නිසා කොයිම වෙලාවකත් ගිහි පින්වතුන්ලාට මහත්වෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න අදාළ නැහැ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනයක් තියෙනවා ඒ විනය ක්‍රියාත්මක කරන්න ශාසනයේ ඉහළ ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒ නිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේ කියනවා මේ භික්ෂුව කියන්නේ ගින්දරක් කියලා. තේරුණාද? ඒ ගින්දරට අපි පිච්චුනොත් මාත්‍යෝ කොහෙන් අවසන් වෙයිද කියලා අපිට කියන්න බැහැ. තේරෙනවද? ඒ ගින්දර සැර භික්ෂුන් වහන්සේලාගේ තුල ගුණයන් ඥානයන් වැඩි වෙන්න වැඩි වෙන්න මාත්‍යෝ ඒ ගින්දර සැර වැඩි කියන බුදුරජාණන් තේරෙනවද? ඒ නිසා මාත්‍යෝ ශාසනයේ කොතනකවත් මේ මොහොතේ අපි වැරද්දක් දකින්නේ නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී අපිට විනය කාරණා 227ක් පනවනවා. භික්ෂුණීන්ලට විනය කාරණා 308ක් පනවනවා. ඇයි ඒ කාලේ ස්වාමීන් වහන්සේලා පිළිගැද්දි සිද්ධ වුණා. ඒ නිසා එක කෙනෙක් ගිහි කෙනෙක් පැවිදි වෙනවා මම මේ ජීවිතේ නිවන් අවබෝධය උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මම දිව්‍ය බ්‍රහ්ම සැප උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මම ශාසනයේ රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදිනවා මං අධ්‍යාපනයේ ඉගෙනගෙන රටට සේවයක් කරනවා කියලා උදෙසා පැවිදිනවා කියලා. සෑම කෙනෙක් තුළම මේ ස්වභාවයන්ට අපි නුගුණ වැරද්දක් දකින්න විදිය ඒක ලෝකයේ ස්වභාවය මාර්ගය. තේන අපිට පුළුවන් කැමති දේ අපිට තෝරගන්න. තේන දැන් මගේ ජීවිතේ මගෙන් ඇහුවොත් මම වැඩිම ආදරය කරන්නේ ආරණ්‍යයකට පන්සලට කියලා මම කියන්නේ පන්සලට කියලා මාත්‍ය. මොකද මගේ ජීවිතේ මම මේ ධර්මයේ අයන්න ආයන්න ඉගෙන ගත්තේ පන්සලෙන්මයි. ගත්තේ. තේරෙනවද? පන්සලෙන් මම ඉගෙන ගත්තේ. ඒ නිසා මම මෙතෙන්ට ආවා කියලා කවදාකවත් පන්සල අමතක කරන්න මට බැහැ. ඒ නිසා මාත්‍යෝ මේ සෑම අංගයක්ම ශාසනය තුල තිබිය යුතුයි. නේද? ඒ නිසා ඔක්කොම ස්වාමින් වහන්සේලා භාවනා කරන ගත්තොත් ශාසනයක් රැකෙන්නේ ඒක වෙන්නේ නැහැ පුතේ. තේන්න මේවා දැන් රටේ දේශපාලනය කරන මාත්‍යෙක් මගේ ළඟට ආවොත් මම එයාට අනිත්‍යයි කියලා වඩන්න කියන්නේ නැහැ. මම කියන්නේ සිල්පද පහ ආරක්ෂා කරගෙන දේශපාලනය කරනවා. මොකද එයාට අනිත්‍යය කියලා වඩන්න කිව්වොත් උදේ රට අරාතික වෙයි. නේද? රට අරාතික. ඒකෝට කොහොමද ශාස්ත්‍රයක් පවතින්නේ? නේද? ඉතින් එයා ලෝකයේ දිගටම ගලාගෙන යනවා මාත්‍යෝ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයේ අවසානයක් කොනක් නිමාවක් නැහැ කියලා. තේරෙනවද? මේ ලෝකයේ තව කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගණක් ඈතට ගලාගෙන යනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වුණා වගේ අනාගතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා. ඒ නිසා ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කැඩෙන, විදෙන, විසිරෙන අර්ථයේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද කැඩෙන්නේ, විදෙන්නේ, විසිරෙන්නේ? සංස්කාරයෝ කැඩෙමින්, විදෙමින්, විසිරෙමින් ලෝකය ගමන් කරනවා. තේන කුසල් සංස්කාරයෝ කැඩෙමින් විදමින් විසරමින් ලෝකේ ගමන් කරනවා අකුසල් සංස්කාරයෝ කැඩෙමින් විදමින් විසරමින් ලෝකේ ගමන් කරනවා ඒ නිසා ලෝකයේ අවසානක් නිමාවක් කොනක් නෑ මාත්‍ය තව කල්ප ගානක් යන්න පුළුවන් ඒ නිසා මහත්යා පැවිදි වෙනවා නම් මේ කැමති දේක් තෝරා ගන්න පුළුවන් මාත්‍ය මහත්යට අවශ්‍ය නම් මේ ජීවිතේදීම මේක නිවල දාන්න පුළුවන් නැත්නම් ආත්ම භාව හතක් තුළ මේක නිවල දාන්න පුළුවන් කැමතිනම් කල්ප ගණන් තව ඈතට යන්න පුළුවන් ඒ සමාජය මේ මොහොතේ සමාජයේ ශාසනයේ කොතනකවත් කොතනකවත් වැරද්දක් කියන කාරණයක් අපි දකින්නේ මොකද ලෝක ධර්මයයි ශාසනය තුලින් අපි දකින්නේ ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කුසල ගුණයි සමාජය ස්වාමින් වහන්සේලා කොයි ස්වභාවයෙන් ඉස්සරහට ගියත් මහා සංඝරත්නය අනුමු කරගෙන ඒ සෑම ස්වාමින් වහන්සේලාට ගරු බුම්මන් කළා කරලා අපේ කුසල් ශක්තිය වැඩි කරගෙන අපි මේකේ ඉස්සරහට යනවා. බුදුරජාණන් වහන්සේ සූත්‍රයකින් පැහැදිලිව දේශනා කරනවා මාත්‍යෝ අනාගතයේදී කාසාය කණ්ඩක කියලා පිරිසක් බිහි වෙනවා කියලා. ශාසන පරිහානිය. එයා කහපාට නූලක් විතරයි පැනගෙන ඉන්නේ වෙන දෙයක් නෑ එයාගේ. එයා විවාහ වෙලා ගෙදරක ඉඳන් සත්තු මරාගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. එදාට එයාටත් මිනිස්සු කියලා දන් දෙනවා තේරෙනවද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාසාය කණ්ඩකටත් සාංගික කරලා දන් දෙන්න පුළුවන් කියලා කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා ඇයි එදා සමාජයේ කාසාය කණ්ඩක තමයි ලොකුම සිල්වතා එතකොට කාසාය කණ්ඩක එච්චර පහත් ජීවිතයක් ගත කරද්දී එයා එදා සමාජයේ සිල්වතා නම් ඔබ හිතන සමාජයේ කොයිසානම් පිළිමකටපත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම කාසාය කණ්ඩකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න සාංගික කරන්න පුළුවන් කියලා මාත්‍ය අපි කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැරද්දක් සොයන්න යන්න හොඳ නැහැ. තේරෙන සමාජ සමාජය යන දිශාවට ගියදී මහත්යා හරි දේ තෝරගන්න දක්ෂ වෙන්න. එතෙන්ටයි අපි එන්න ඕන මාත්‍ය. ඒක පැහැදිලි පිළිතුරක් ලැබුණා. ගොඩක් දෙනා බලාපොරොත්තුෙන් හිටපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම විශ්වාස කරනවා මාධ්‍ය වශයෙන් අපිත් විවිධ වූ ප්‍රශ්න ස්වාමීන් වහන්සේලාට යොමු කරනවා මේ කියන ප්‍රශ්නය ගැන අපි පොත්පත් වල මේක කතාවක් කරන නමුත් බොහොම පැහැදිලි හැමදෙනාම කළ යුතු දේ පිළිබඳව වහන්සේ පැහැදිලි කර දුන්නා. নমස්කාර පූර්වක සූදානම් දෙනවා දෙනන මාතෘකාවයි. හරිද පුතේ? එච්චරයි. හොඳයි. එහෙනම් සාදුකාරයක් දෙන්න. දැන් පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න. ඒ අප්‍රමාණ සතුටපත් වෙන්න මීට සතියකට වගේ පෙර ඒ අපේ රාම්‍යා සමරතිවාකර ඒ ගුරු මහත්මිය ඒ කැලුම් මහත්මයාගේ බිරිඳේම දරුවා සමග පැමිණ අපිට ගෞරවයෙන් ආරාධනයක් සිදු කළා. ඒ ගරු විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ඒ වගේම අපේ අචල මහත්මයා ඒ වගේම අනුර මහත්මයා අපිට මේ ගැන නිරතුරුව මතක් කළා. එනිසා මේ සියලු දෙනාගේම සහසම්බන්ධයෙන් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතුළු ඒ ගරු විදුහල්පතිතුමන්ගේ ඒ ආචාර්ය මණ්ඩලයේ සංවිධානත්වයෙන් ලස්සන පින්කමක් සිද්ධ කරලා විශාල පිරිසකට මේ මොහොතේ ධර්ම දානමය පින ලබා දෙන්න මේ අවස්ථාවේදී කටයුතු කළා. ඒ නිසා මුලින්ම කල්පනා කරන්න මේ රැස් කරගත් ආ වූ සියලුම පින් ඒ අපේ වැඩම කොට වදාළේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිසත් දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ ගරු විදුහල්පතිතුමන් ඒ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඒ අංශභාර ප්‍රධානි මහත්ම මාත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ඒ සිසු දරුවන් සියලු දෙනාටම ඒ ආරාධනයන් සිද්ධ කළ කැලුම් මාත්‍යය වගේම අචල මාත්‍ය, අම්ර මාත්‍ය වැනි සියලු දෙනාටම මේ රැස් කරගත්තා වූ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඔබලා අප නමින් වියපරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මව් දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් වේ නම් මේ සියලු දෙනා ඒ වගේම මේ ආනන්ද විද්‍යාලයේ සේවය කරමින් මිය පරලොව ගියා වූ ඒ අතීතයේ ගුරු මහත්ම මාත්මීන් සේවක මහත්ම මාත්මීන් සිසු දරුවන් පින් බලාපොරොත්තු ජීවත් වේ නම් මේ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගතා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන් සතියෝ ප්‍රාර්ථනීය ඒ අය ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනින් සැනසේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නං හෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බින් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේද ඒ අධ්‍යාපන කටයුතු වේද පින් ගන්නා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්වීක භාවයටපත් වේවා සෞභාග්‍යමත් භාවයටපත් වේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ තාව චාචම්මේහි කියලා එත්තාව චාචම්මේහි සම්පදං සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්පatti සිද්ධියා එත්තාව චාච ධම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ ආකෙන් ලස්සන පින්කමක් සිද්ධ කරලා බොහොම කල්යාණ මිත්‍රභාවයෙන් සත්පුරුෂභාවයෙන් ඒවා සංවිධානය කරලා විශාල පිරිසකට ඒ ධර්ම දානමය පින ලබලා දීලා තමන් සතුටු වෙලා මියගේ ඥාතියනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවාය කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම මේ පින් උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍යා යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන පස්පව් දස කුසල් කරන බාලයන්ගේද බාලයන්ගේ අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා හොඳයි පිංගතුල්ලාට ඒ ගරු විදුහල්පතිතුමන් ඒ වගේම මේ නියෝජ්‍ය විදුහල්පතිතුමන් ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ ගුරුමාත්ම මාත්‍රීන්ට සිසු දරුවන්ටත් සංවිධානය කිරීමට උපකාරී වූ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුකම් බලන් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පිඟතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා තෙරුවන් සරණයි දේවන්තං කුලවන්තං පුඤ්ඤත්ථං අනුත්තරං දුල්ලභේ මායාලද්දං පස්සිලුම් මන්දිලුම් වරං සාරිපුත්තාදිලේයානම් ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ උත්තං නමාමහං තේරුවන් සන්නේ සුපත් වේවා දීර්ඝ සසම චතුරාර්ය ධර්මනා